තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ අප පවත්වන්නේ අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසයේ 27 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 6 සිට 8 දක්වා කාලය මේ සඳහා වෙන් කරගෙන තිබෙනවා. වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, ඒ වගේම අනිකුත් අපේ ගිහි කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අප මේ විදිහට එකතු වෙලා මෙවැනි දහම් හමුවක්, ධම් සභාවක්, ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ ඇයිද කියන කාරණේ හැමදෙනාම දන්නවා. හැම කෙනෙකුටම පෞද්ගලික ඉලක්කයක් තිබෙනවා ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශන බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරලා තිබෙනවා. අපි උත්සාහ කරනවා සාමූහික ප්‍රයත්නයක් හැටියට මේ මාර්ගෝපදේශන හොඳින් විමසා බලලා තේරුම් අරගෙන ඒ මාර්ගෝපදේශන පිළිපැදීමේ අනුගමනය කිරීමෙන් භාවිත කිරීමෙන් නිවනට අවශ්‍ය කරන ඒ කුසලතා වර්ධනය කර ගැනීම. ඉතින් මේ වන විට අප මේ සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව තියාගෙන විශේෂයෙන් මහා සතිපට්ඨාන දේශනාව මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව අපි කරගෙන යන්නේ. ඉතින් මහා සතිපට්ඨාන දේශනාව ආරම්භ වන්නේ ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝසත්තානං විසුද්ධිය ආදී වශයෙන් මේ සත්වයාගේ විසුද්ධිය පිණිස පිරිසිදු බව පිණිස නිවැරදි බව පිණිස උපකාරී වන ඒකායන මාර්ගයම නැත්තම් කෙටි පහසු මාර්ගයේ හැටියට මේ සතිපට්ඨාන දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අනුව අපි මෙහි සිව්වැදෑරුම් අනුපස්සන වලින් පළමුවෙනි අංශය අපි අවසන් කරලා ඒ කියන්නේ කාය අනුපස්සනා කොටස නිමා කරලා ඒ තේරුම් අරගෙන අවබෝධ කරගෙන දැන් ඒ භාවිතා කර ගැනීමේ හැකියාව තිබෙනවා එයින් අපට රූප ධර්ම පිළිබඳව යථාබෝධය කය මූලික කරගත් රූප ධර්ම පිළිබඳ යථාබෝධය අපි තුල ඇති වෙලා තිබෙනවා. දැන් අපිට කය මූලික කරගත්තා වූ සියලුම රූප ධර්ම පිළිබඳ අනිශ්චිත විහරණය පවත්වා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි විහි ප්‍රතිඵලය. අනිශ්චිත විහරණය කිව්වේ නොඇලී නොගැටී නොමුලාව කය මූලික කරගත්ත රූප ධර්ම පරිහරණය කිරීමේ භාවිත කිරීමේ හැකියාව. ඊළඟට අපි යොමු වුණා දෙවෙනි අනුපස්සනාව වන වේදනානුපස්සනාව. එතකොටම අපි කාය භාවනාවෙන් චිත්ත භාවනාවට යොමු වෙලා තිබෙනවා. ඒ කියන්නේ රූප වලින් නාම පැත්තට යොමු වී තිබෙනවා. අපි දන්නවා නාම මූලික වශයෙන් වේදනා සංඥා චේතනා පස්ව මනසිකාරෝ ආදී වශයෙන් නාම ධර්ම පැහැදිලි කරලා තිබෙනවා නාම රූප තමයි සත්‍යය කියලා කියන්නේ නාම රූපවල එකට ක්‍රියාකාරී වීම සත්‍යය කියලා කියන්නේ ඒකට අපි මිනිස්සුયો ගත්තම අපි නාම රූප එකට ක්‍රියාකාරී වීමක් තිබෙන්නේ එක්ව ක්‍රියාකාරී වීම මෙය වෙන් වෙන්ව දක්වන්නේ නැහැ සත්වයන් සම්බන්ධයෙන් කතා කරනකොට නාම රූපං කියලා එකට දක්වන්නේ බාහිර වස්තු ගත්තත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගහකොළ පරිසරයේ කාලගුණ දේශගුණ සත්‍යයන් මේ දේවල් රූප ධර්ම කියලා කියන්න පුළුවන්. අතර මහා භූත වලින් සකස් වෙච්ච උපාදාය රූප ඒවටයි අපි රූප ධර්ම කියන්නේ. ඒ වුණත් ඒවා පවා දකින්නේ අහන්නේ විඳින්නේ වටහා ගන්නේ මේ නාම ධර්ම ඇසුරු කරගෙන දැන් බාහිරේ යමක් තියෙන්න පුළුවන් වර්ණ රූපයක් ශබ්ද රූපයක් ගන්ධ රූපයක් රස රූපයක් ස්පර්ශ රූපයක් තියෙන්න පුළුවන් එහෙම දෙයක් තිබ්බත් එය දකින්නේ අහන්නේ විඳින්නේ වටහාගන්නේ මේ නාම ධර්ම ඇසුරු කරගෙන. ඒක නිසා සමහර අය කියන්න පුරුදු වෙලා තියෙනවා මෙතන රූප කියලා දෙයක් නැහැ නාම විතරයි තියෙන්නේ කියලා. එහෙමත් සමහර අය කියන්න හුරු වෙලා තියෙනවා ඔය දැඩි විඥානවාදයට නැඹුරු වෙච්ච අය. මේ කාරණේ සැලකිල්ලට අරගෙන. නමුත් එහෙම නෑ බුදු පියාණන් වහන්සේ නාම රූප දෙකම ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ රූප කොටස ඉතාම ප්‍රමුඛයි. පටවියාපෝ ආයෝ තේජෝ වලින් සකස් වෙච්ච උපාදාය රූපේවත් රූප ධර්ම. ඒවා දකින්නේ අහන්නේ විඳින්නේ වටහා ගන්නේ මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ඇසුරු කරගෙන විශේෂයෙන් නාම රූපය එකතු වෙලා මතුවේ ඇති වෙන විඥාන විඥාන ශක්තිය පදනම් කරගෙන තමයි මේවා විශේෂයෙන් දකින්නේ අහන්නේ විඳින්නේ අඳුනගන්නේ ඒක නිසා නාම රූප දෙකම ධර්මතා පවතින ධර්මතා හැටියට සැලකෙනවා ඒවාට සමුදයක් තියෙනවා වයක් තියෙන විපරිණාමයක් තියෙන මේ විදිහට නාමය රූපය දෙකම පවතින ධර්මතා. ඉතින් සතිපට්ඨාන දේශනාවේදී මේ නාම රූප දෙකටම සිහිනුවන පැවැත්වීම කියන කාරණේ දක්වන. කායානුපස්සනාවේදී වැඩි බර තැබීමක් කෙරෙන්නේ රූප ධර්ම වලට වැඩි නැඹුරුවක් තියෙන රූප ධර්ම වලට එතන ඉඳලා වේදනා චිත්ත කියන අනුපස්සනාවල වැඩි නැඹුරුවක් තියෙන නාම ධර්මවලට ධම්මානුපස්සනාවේදී නාම රූප දෙකටම අවධානය යොමු කිරීමක් තිබෙනවා. අන්තිමට මේ කායානුපස්ස කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ හතරෙන්ම ඉලක්ක වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නාම රූප ධර්ම පිළිබඳ සිහි නුවණ දියුණු කර ගැනීම. ඉතින් අපි මේ වන විට නාම ධර්ම පැත්තට යමු වෙලා තියෙනවා. අපි ඒකට චිත්ත භාවනා කියලා කියන්න පුළුවන්. ඉතින් මේට අදාළව මේ සූත්‍ර මහා සතිපට්ඨාන සූත්‍රය මෙයන්ට කියවන්න පුළුවන්. ඒ වගේම අපි කිව්ව වේදනා සංයුත්තේ කියලා සංයුත්ත නිකායේ සංයුත්ත නිකාය කියන්නේ සූත්‍ර පිටකේ තුන්වෙනි කොටස එහි වේදනා සංයුත්තයක් තියෙනවා වේදනා පිළිබඳව වෙච්ච සාකච්ඡා ඇතුළත් බුදු පියාණන් වහන්සේගේ ඉතින් ඒ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තය කියවා ගන්න පුළුවන් ඒවයි වටිනා දේශනා තියෙනවා. ඉතින් මේ අපිට ಉಪකාරී වෙන මේ වේදනා සංයුත්තේ එක සූත්‍රයක් මම මතක් කරන්න කැමතියි. වේදනා සංයුත්තේ සදාතා වර්ගයේ අටවෙනි සූත්‍රයේ හැටියට තියෙන ද්විතිය ගේලඤ්ඤ සූත්‍රයේ එතෙන්දී බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ සතෝ සම්පජානෝ සිහිනුවන පිහිටෙව්වොත් මේ වේදනා පිළිබඳ ප්‍රශ්නය ගැටලුව විසඳන්න පුළුවන් කියලා. ඉතින් එතෙන්දී සිහිනුවන කියන දෙකත් බුදු පියාණන් වහන්සේ සති සම්පජඤ්ඤ විස්තර කරනවා. ඉතින් සති කියන්නේ කුමක්ද කියලා අහුවොත් එතන විස්තර කරන්නේ මේ සතර සතිපට්ඨානෙමයි. කුමක්ද සති? කතංච බික්කවේ බික්කෝ සතෝ විහෙර සතෝ හෝති සිහියත්තෙක් වෙනවා කියන්නේ කුමක්ද කියලා කියන හැම තැනම ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් ධම් චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආදී වශයෙන් කාරණේ දක්වනවා ඊළඟට කතංච බික්කවේ බික්කෝ සම්පජානෝ හෝති සිහිනුව නැත්තෙක් කියලා කියන්නේ මොකද්ද අර එදිනෙදා වැඩවල මුලැමැදාග සිහිය පවත්වල දැනුවත් බව කියුක්තව අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් එහිමයි විස්තර කරන්නේ. ඉතින් ඒවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ උපජ්ජති සුඛා වේදනා. ඒ එහෙම ඉන්න කෙනාට සැප වේදනාවක් ඇති වුණොත් සෝ එවම් පජානාති uppannō ko mayayan sukha vedana සාචකෝ පටිච්ච නෝ අපටිච්ච. එතකොට අන්න එයා සිහිනුවණින් ඉන්නවා නම් එයා මේක පටිච්ච. ඒ කියන්නේ යමක් නිසා හට ගන්නවා කියලා දකින. කුමක් නිසාද ඉමමේව පස්සම් පටිච්ච මේ පස්සේ නිසයි මේ වේදනාව ඇති වෙන්නේ කියලා ඉතින් දකින. ඉතින් ওই විදිහට දකන දකින්න විතරක් නෙවෙයි සෝ සුඛාය වේදනාය අනිච්චානුපස්සී විහෙරති වයානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති ආදී වශයෙන් දේශනා කරන මේ වේදනා වේදනාත්‍රයම ওই විදියට දකින්න. ඉතින් ඔය ආදී වශයෙන් අපිට මේ වේදනානුපස්සනාවට ආවම මේ වේදනානුපස්සනාව පිළිබඳව අනුගමනය කළ යුතු නැත්නම් ඊට අදාළ ප්‍රතිපදාව දැක්වෙන ඕනෑ තරම් දේශනා තියෙනවා. විශේෂයෙන් වේදනා සංයුත්තේට ගිහිල්ලා බැලුවොත් එහෙම තියෙනවා. ඉතින් අපි කලින් මුණ ගැහෙණු අවස්ථාවේ ඊයේ නෙමෙයි පෙරේදා මේ සාකච්ඡාව ආරම්භ කළ අවස්ථාවේ අපි වේදනානුපස්සනාව මූලික වශයෙන් මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වේදනා තුන පැහැදිලි කරගත්තා. ඒවා අපේ ජීවිත අත්දැකීම් පිනවන සුළු බව කය හෝ මනස අපි ඒකට සුඛා වේදනා කියනවා පෙළන ගතිය දුක්ඛා වේදනා කියනවා ඒ පිනවන පෙළෙන දෙකෙන් තොර ස්වභාවය අදුක්කම සුඛා කියලා කියනවා සමහර අය අදුක්ඛම සුඛා වේදනාවට උපේක්ඛා වේදනා කියන විවාහාරය කරනවා. ඒක වැරදි. උපේක්ඛා කියන්නේ වේදනා අවස්ථාවක අවස්ථාවක් නොවේයි. අපි වඩා ගන්න ඊටාම දියුණු මට්ටමේ කුසලයක්. අදුක්ඛම සුඛා වේදනා මිසක උපේක්ඛා වේදනා කියන්නේ නැහැ. සමහර විට මේක අභිධර්ම අටුවා වලින් ආපු වැරදි විවාහාරයක් සමහර ඇත්තෝ අපිට ඇහිලා තියෙනවා. එහෙම විවහාර කරනවා. වේදනා හැමතිස්සෙම දක්වන්නේ සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා. බුද්ධ දේශනාවල එහෙමයි කියන්නේ. ඉතින් වේදනා තුනටම හැබැයි අපිට උපේක්ෂා වෙන්න වෙනවා. සුඛ වේදනාව සිහි නුවණ උපද්දල එහි ස්වභාවය අවබෝධ කරගෙන එහි ඇලෙන්නේ නැතුව ඒ පස්සේ හඹා යන්නේ නැතුව එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන සුඛ වේදනාව කෙරෙහි උපේක්ෂාවෙන් වේ. මේක මෙහිමයි මේකේ ස්වභාවය මෙහිමයි මේකේ ඇත්ත తත්වය මෙහිමයි ආදී වශයෙන් ඒ පිළිබඳව ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා උපේක්ෂාව. දුක්ඛ වේදනාවත් එයිමයි මේ පෙළෙන ගතිය අවබෝධ කරගෙන ඒ පිළිබඳව සිහිනුවන උපද්දාගෙන එහිත් අනිත්‍ය අනාත්ම ස්වභාවය වටහා ගත්තම අපිට දුක්ඛ වේදනා කෙරෙහි උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවත් අඳුනා ගන්න ටිකක් දුෂ්කර එකක්. පිනවීමක් සහ පිළීමක් නැති අවස්ථා අපේ ජීවිතේ වැඩිපුර තියෙන එවැනි අවස්ථා. ඒ අවස්ථාවත් අවබෝධ කරගෙන එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය තේරුම් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා අදුක්කම සුඛ වේදනා පිළිබඳවත් උපේක්ෂාව ඇති කරගන්න. මේ වේදනා තුනම පිළිබඳව අප උපේක්ෂාවිය යුතුයි. මොකද වේදනාව අනිත්‍යයි අනාත්මයි විපරිණාමයටපත් වෙනවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා අපේ ආරාධනා ඇතුව නැතුව අපිට මේ වේදනා තුනටම මූණ දෙන්න සිද්ධ වෙනවා ඒක තමයි ඇත්ත తত্ত্বය එතකොට උපේක්ෂා කියලා කියන්නේ වේදනාවක් නෙවෙයි උපේක්ෂා කියලා කියන්නේ අපි වඩා ගන්න කුසලයක් අපි යමක යථා ස්වභාවය අවබෝධ කරගෙන විශේෂයෙන් අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න වැනි ස්වභාවයන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ඇති කරගන්නා වූ මදහත් හිත එයින් ඒට ඇලෙන්නෙත් ගැටෙන්නෙත් මුලා වෙන්නෙත් නැතුව ඒ පිළිබඳ ඇති කරගන්නා මේ මෙහි ස්වභාවය මෙහිමයි ආදී වශයෙන් ඇති කරගන්නා වූ ප්‍රඥා මූලික මදහත් චිතටයි උපේක්ඛා කියලා කියන්නේ. ඒක නිසා අපි කොයි වෙලාවකවත් උපේක්ඛා වේදනා කියන වචනේ විවහාර කරන්නේ ඒක වැරදි. ඉතින් වේදනා තුන ඔහොමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඉතින් අපි පහුගිය සාකච්ඡාවේදී මේ පිළිබඳව ගොඩක් දේ කතා කළා. මේ වේදනාවේ මේ වේදනානුපස්සනාවේදී බුදු පියාණන් වහන්සේ තවත් ප්‍රභේදයක් නැත්නම් තවත් ආකාරයකට ආමිෂ සාමිෂ නිර්ආමිෂ ભેදයකුත් දක්වනවා. එතකොට මේ ආමිෂ කියන වචනේ අපි පොඩ්ඩක් තේරුම් ගැනීම අවශ්‍යයි. ආමිෂ කියන්නේ සාමාන්‍යයෙන් pāli භාෂාවේ මේ ජීවිතයේ පැවැත්මට අවශ්‍ය කරන දේවල්. ඉතින් ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් මොනවද කිව්වොත් ඒවා ඉතින් ගැනල මැනල නම් කරලා සීමා කරලා කියන්න බැරි තරම් දේවල් ඔය ඔය ආමිෂයට අයිති වෙනවා. මූලික වශයෙන්ම ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු කියලා බුදුදහමේ මූලික වශයෙන් මේවා කොටස් හතරකින් දක්වනවා. සිව්පසය කියලා මේවට pāli භාෂාවෙන් කියනවා. චතුප්‍රත්‍ය සිව්පසය. ආහාර ආමිෂයක්. හැම සත්ත්වයකටම ආහාර අවශ්‍යයි පැවැත්ම සඳහා. සත්ත්වයින්ට විතරක් නෙවෙයි ඉතින් ගහකොළ පැත්තෙන් බැලුවත් ගහට කොළට උනත් ආහාර අවශ්‍යයි. ඒ වගේම සාමාන්‍යයෙන් මිනිස්සුયો ගත්තොත් ඇඳුමක් අඳිනවා. අනෙක් සතුන් ඇඳුම් ඇඳීමක් නැහැ. නමුත් මිනිස්සුયો චීවරයක් ඇඳුමක් පරිහරණය කරනවා. ඇඳුමටයි pāli භාෂාවෙන් චීවර කියන්නේ. එතකොට පින්ඳ පාටයක් ඕන චීවරයක් ඕන. ඒ වගේම සේනාසනයක්. මිනිස්යන්ට ගත්තොත් සේනාසනේ සංකීර්ණයි. සේනාසන කියලා කිව්වේ නිවාසයක්. කැදැල්ලක් කූඩුවක් ගුහාවක් හදාගන්න සතුන් ගත්තත් ඒගොල්ලොත් පොඩි නිවා සේනාසනයක් හදාගන්න. බොහෝ සතුන්. සමහර විට තමන් ජලයේ වාසය කරන සත්වය තමන්ගේ සේනාසනයේ හැටියට සලකන්නේ ජලය. ඉතින් එහෙම තියෙනවා. බොහෝ සතුන් සේනාසනයක් සකස් කරගන්න මිනිස්යන්ගේ සේනාසන ටිකක් සංකීර්ණ. නමුත් ඉතින් බුදුදහමට අනුව නම් ඒක සරල සේනාසනයක් පවත්වාගෙන යෑම හැම අතින්ම හොඳයි. ඒකත් ජීවිත පැවැත්මට අවශ්‍යයි. ඒ වගේම මූලික වශයෙන් ලෙඩ රෝග හැදෙන නිසා බේසජ්ජ ආමිෂයක් හැටියට දක්වලා තියෙනවා. ඒ වගේම ගිලාන ප්‍රත්‍ය කියලා මේ අපිට කායික වශයෙන් ඇති වෙන මානසික වශයෙන් ඇති වෙන අපහසුතාවය ගේලන්නේ ගිලාන කියන්නේ වෙහෙස කර ගතිය මගහරවා ගැනීම සඳහා තවත් අවශ්‍ය කරන යම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඒවට කියන්නේ ගිලාන ප්‍රත්‍ය කියලා. ඉතින් මේ විදිහට මේ ජීවිත පැවැත්ම කරගෙන යන්න අවශ්‍ය කරන උපකාරක ධර්ම ටිකටයි ආමිෂ කියන්නේ pāli භාෂාවෙන්. එතකොට මෙතන පද දෙකක් කියදෙනවා සාමිෂ සහ निराමිෂ කියලා. සාමිෂ කියන්නේ මේ කියන ලද ආමිෂ ඇති බව. ඒ වගේම निराமிස කියන්නේ ඒ ආමිෂ නැති බව. මේ ඇති බව සහ නැති බව පදනම් කරගෙන මේ වේදනා තුන ඇති වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වේදනා දක්වා විඳින්නේ වේදනා කියන්නේ දැන් අපි දන්නවා විඳිනේ. ඒකට මේ විඳනය මේ ආමිෂ ඇති බව නිසාත් නැති බව නිසාත් ඇති වෙනවා. ආමිෂ ඇති බව සාවිසං කියන. ඔය ආමිෂ කියන වචනයේට මුලින්ස යෙදුනම ඒකෙන් අදහස් වන්නේ ඇත යන අර්ථය. සාමිෂ. දීපත්මට අවශ්‍ය ඉහත කී සිව්පසය ඇති බව. සාමිෂ. සාමිසං සුඛං වේදනං වේදියමානෝ සමහර වෙලාවට අපි මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආහාර පාන නිවාස ඇඳුම් බෙහෙත් යාන වාහන ආදී අපේ ජීවිත පැවැත්මට උවමනා කරන දේවල් තියෙනකොට උපයාස අපයා ගත්තම ඒ වගේ මේවා තමන් සතුව තියෙනකොට ඒවා පරිහරණය කරනකොට මේ ආමිෂ ඇසුරෙන් සුඛයක් ඇති වෙයි. ඒකයි සාමිසං සුඛං කියලා කියන්නේ. ඉතින් ඒක ගැටලුවක් නෑ ඒක විඳින්න පුළුවන් ආමිෂ ඇසුරෙන් පහසුවක් සහනයක් ලැබෙන අවස්ථා තියෙනවා. සරල උදාහරණ කිව්වොත් දැන් අපි පාවිච්චි කරන බොහෝ වෙලාවට මේ ගමන් බිමන් යෑම සඳහා වාහන පෞද්ගලික වාහන හෝ පොදු වාහන හෝ පාවිච්චි කරනවා. එතකොට අපි අපිට අවශ්‍ය ගමන අපි පයින් ගියොත් යම් දුරක් යනකොට අපිට දුක්ඛය ඇති වෙනවා. දුෂ්කරතාවයේ මතුවේ. එතකොට අපි අර අර වගේ ආමිෂයක් පාවිච්චි කරනවා. මොකද්ද? පෞද්ගලික වාහනයක් හෝ පොදු වාහනයක් පාවිච්චි කරනවා. එතකොට අපිට එතන සුඛයක් අර ඇති වුණු දුෂ්කරතාවය බෑ తాවකාලිකව යටපත් වෙලා යම් පහසුවක් ඇති වෙයි. ඒක තමයි සාමිසං සුඛං කියන්නේ. එවැනි දෙයක් තියෙනකොට එවැනි දෙයක් පරිහරණය කරනකොට ඒ තුලින් ඇතිවෙන සැපයක් සුඛයක් ඒක තමයි සාමිසං සුඛං ඉතින් ඒ එවැනි ආමිෂයන් තියනවා ආමිෂ වලින් සැප ඇති ඉතින් ඒක ප්‍රශ්නයක් හැටියට සැලකන්නේ නමුත් ඒ සාමිෂ සැප විඳින අවස්ථාවල අපි සිහිනුවන උපද්දගෙන ඒවා විඳින එකයි තියෙන්නේ. සාමිසං සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති කියලා ඔය දේශනාවේ දැක්වේ. ඒ වගේම සාමිසං දුක්ඛං ඒ ඒ ආමිෂ වලින්ම අපිට දුක් දුෂ්කරතා මතුවලා යන දුක්ඛ කියන්නේ දැන් දුෂ්කරතා ඒවා අපි කතා කළා අර තූල වේදල්ල දේශනාව පදනම් කරගෙන වේදනා තුන පැහැදිලි වුණා එතෙන්දී තූල වේදල්ල දේශනාවේදී බුද්ධ දේශනාවලත් එසේම පැහැදිලි කරලා තියෙන වේදනා සංයුත්තේට ගියාම කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛා වේදන කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං අයං දුක්ඛා වේදන. කායික හෝ මානසික වශයෙන් ඇති කරන පීඩාකාරී බව, අසහනකාරී බව, පෙළෙන ගතිය දුක් වේදනා. කායිකව හෝ මානසිකව ඇති කරන පිනවන ගතිය, කොබයන ගතිය සුඛ වේදනා. ඒ දෙකින් තොර අවස්ථාව දුක්ඛ වේදනා හැටියට මේ අදුක්ඛම සුඛ වේදනා හැටියට සඳහන් වුණා. දැන් අපිට ඒව ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් දැන් මේ ආමිෂ කියන කාරණේ අපි ඉදිරියට ගත්තේ අද මේ වේදනානුපස්සනාවේ තියෙන සාමිෂ නිර්ආමිෂ ભેදය. එතකොට මේ ආමිෂ කියන දේවල් දැන් අපි ආමිෂ කියන්නේ මොනවද කියලා දන්නවා. ඉතින් ආමිෂ අපිට අපි උපයාස අපයා ගන්නව, රැස් කර ගන්නව. අපිටම කියලා සමහර වෙලාවට. එහෙම නැත්නම් අපි අර කිව්වාගේ පොදු දේවල් පරිහරණය කරනවා. එහෙම නැත්නම් ගෙවීම් කරලා තව කෙනෙකුට ගෙවීමක් කරලා ආමිෂ ඉල්ලගෙන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ගෙවීමකින් තොරව වෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන පාවිච්චි කරනවා. ඔය නොයෙක් විදිහට අපි ආමිෂය පාවිච්චි කරනවා. මේ ස්වභාවිකව තියෙන කාලගුණ දේශගුණ තත්වයන් පවා අපිට දකින්න පුළුවන් ඒවත් ආමිෂ ගණයට වැටෙන. මොකද ඒවා අපේ ජීවිත පැවැත්මට යම් ප්‍රමාණයකට උපකාරී වෙනවා. අපි අපි ජීවත් වන වටපිටාවේ තියෙන ගහකොළ පරිසරයේ ඒ වගේම කාලගුණ දේශගුණ තත්වයන් පව. ඒතොර ඒවයින් වර එක මේ කියන සුඛ වේදනා කයට පහසුවක් ඒ වගේම මනසට සානය ඇති කරනවා. එතකොට ඒක විඳිනවා අපි. උදාහරණයක් ඇටියට අපි හොඳ පරිසරයක ඉන්නවා නම් ගහකොළ තියෙන ජලය තියෙන හොඳින් ඉර අවුව වැටෙන එවැනි පරිසරයන් තියෙන ලෝකෙ අපේ රටේ වුණත් එහෙම තියෙනවා වෙනත් රටවල් වුණත් තියෙන ලෝකෙ එහෙම කලාප තියෙනවා අපි එවැනි කලාපයක ජීවත් වෙනවා නම් එතකොට එතන තියෙන්නේ සාමිසං සුඛං වේදනා. අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන පාරිසරික සාධක තියෙනවා. යහපත් විදියට තියෙන. හොඳට පවතින. එවැනි අවස්ථාවක අපි ඒ දේ අත්විඳිනවා ඒ දේ පරිහරණය කරනවා පාවිච්චි කරනවා එතකොට එතන සාමිසං සුඛං. අපි උපයාස අපයාගත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පවා ඒ ඒ විදිහට අපි පරිහරණය කරනවා, භාවිත කරනවා, භුක්ති විඳිනවා. ඒ ඔහොම තියෙන සාමිසං. ඊට පස්සේ ඒ ආමිෂ වලින්ම දුෂ්කරතාවක් මතුවලා එන. ඒකයි මේ සාමිසං දුක්ඛං වේදනං කියලා කිව්වා. ඒවා කොහොමද එහෙම වෙන්නේ? මේ දේවල් වෙනස් වෙනවා. විපරිණාමය වෙනවා. ඒවයි තියෙන ඔය සුඛ ගතිය නැත්නම් අපිට පහසුකම ඇති කරන ගතිය. ඒවා වෙනස් වෙනවා ඇත්ත වශයෙන්. ඒ ඒ ස්වභාවය ඇති වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල දත්තු එතකොට ඔය විදිහට අර ආමිෂවල ඇති වෙනෝ යම් යම් අර ආමිෂත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. ඒ කියන්නේ අනිත්‍ය අනාත්ම දේවල්. අපි මේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් එකතු කරගන්න දේවල් උපකාරී කරගන්න දේවල් ඒවා නිෂ්ක්‍ය නැහැ ඒවා ඒවයේ තියෙන යම් යම් අර කියන මූලික ලක්ෂණ ඒව රූප ධර්ම සමහර වෙලා බොහෝ විට රූප ධර්ම මේ අපි ආමිෂ කියලා පරිහරණය කරන දේවල් බොහෝ විට රූප ධර්ම. ඉතින් ඒක නිසා ඒවා අනිත්‍ය අනාත්ම දේවල් නිසා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. ඉතින් ඒවාර යහපත් විදියට පවතිනකොට නැත්තම් අපිට අවශ්‍ය ආකාරයට අපි කැමති විදියට අපි අපේ මනාපය පරිදි ඒවා පවතින විට ඒවයින් සුඛ වේදනා කියන தত্ত্বය ඇති වෙනවා. ඊළඟට ඒ වායේ අර විපරිණාමය නිසා ඇති වුණා වගේ මේවා නැති වෙලා යනවා. ඒ වගේ මේවායේ තියෙන ಗುಣ, ගති, ලක්ෂණ, ස්වરૂප, ස්වභාව මේවා වෙනස් වෙනවා. විපරිණාමය වෙනවා. ඉතින් විපරිණාමය වුණාම මොකද වෙන්නේ? අර ඇති කරන ලද සුඛය, සෝමනස්සය නැත්නම් කයට සහ මනසට ඇති කරන මේ සුවපහසු ගතිය නැති අන්න එතකොට මේ දුෂ්කරතාවය කියන එක මතුවෙලායි. ඒකට අපි කියන්නේ සාමිසං දුක්ඛං වේදනා දැන් මේ ආමිෂේම අපිට දුකක් බවට පරිවර්තනය වෙනවා. එතකොට එතෙන්දී අපි සීනුවන උපද්ද ගන්න වෙනවා. මොකද අපිම එකතු කරගත්ත, රැස් කරගත්ත, තනවා වඩාගත්ත දේවල්මයි අපිට මේ අපේ අවශ්‍යතාවයට සැප විඳින්න කියලා එකතු කරගත්ත දේවල්ම සමහර වෙලාවට දුකක් බවට පරිවර්තනය වෙනවා. මොකද ඒවායේ ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව වෙනස් වීම නිසා. අපි මේවා ටිකක් උදාහරණ වශයෙන් කතා කිරීම සුදුසුයි. අපි පළමුවෙන් ගමු සරල භාණ්ඩයක්. දැන් අපි අපේ පහසුව සඳහා අපි සරල භාණ්ඩ පාවිච්චි කරනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී දේවල්. ඒවා මුලදි මුලදි ආරම්භයේදී අපිට ගත්තම මේ මේ දේවල් හොඳින් භාවිත වෙනවා, පරිහරණය වෙනවා, පාවිච්චි වෙනවා. එතකොට අර සුඛය සෝමනස්සේ තිය. කාලයක් යද්දී මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල අර කියන වෙනස් වීම සිද්ධ වෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකේ ඒ ගතිය, ඒ ගුණය, ඒ ස්වરૂපය දැන් අඩු වෙලා වෙනස් වෙලා. එතකොට අපිට අවශ්‍ය කරන පහසුකම අපිට ඒකෙන් ලැබෙන්නේ නැහැ. එතකොට එතන මතුවලා එන්නේ මේ දුක්ඛ ස්වභාවය. දුෂ්කරතාවය එතන මතුවලා එනවා. ඉතින් ওই විදිහට අපිට මේකේ ඒක තුලින්ම මතුවලා එන දුෂ්කරතාවය නැත්නම් දුක්ඛ ස්වභාවය අපිට දකින්න පුළුවන්. මුලදී ඒක හොඳට යහපත් විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ඒකෙන් පහසුවක්, කයට පහසුවක්, මනසට සාහනයක් ලැබෙනවා. නමුත් කාලයක් යද්දී මේකේ වෙනස් වීම විපරිණාමය අපිට දැක ගන්න පුළුවන් අත් විඳින්න පුළුවන් ඒක ඒක ධර්මතාවයක් හැටියටම අපි දකින්න වෙන්නේ අපි ඔයිට වැඩිය වෙනස් උදාහරණයක් කියන්න පුළුවන් අපි අපේ ජීවිතවලට මිනිස්සු සම්බන්ධ කරගන්න ආවාහ විවාහ වලින් ආදී විදියට තවත් අය කිට්ටු කරගන්න ඒවයි පරමාර්ථය බලපුවම ඇත්ත වශයෙන්ම මේ යම් සුවයක් සැපයක් විඳීම තමයි. කයට පහසුවක්, මනසට සහනයක් ඇති කරනවනේ. ජීවිතයට තවත් කෙනෙක් කිට්ටු කරගන්නේ උදාහරණයක් ඇටියට විවාහයකින් ආවාහයකින් විවාහයකින් සාම්පූර්ෂයේ භාර්යාවක් කිට්ටු කරගන්නේ. ඒ තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන කිසියම් උදව්වක්, උපකාරයක්, සහයක්, සහයෝගයක් ලබා ගැනීම පිණිස ඒක ඇතුළේ කිසියම් වින්දනයක් තියෙන වේදනා කියන මානසිකත්වයේ තියෙන. ඉතින් මුලදි මුලදී Taman කැමති රුචි මනාප පුද්ගලයා Tamanගේ ජීවිතයට කිට්ටු කරගත්තම එතන මේ සුඛ වේදනා தත්ත්වයේ තියෙන. නමුත් කාලයක් යනකොට සමහර විට මේ පුද්ගලයා වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා. එතනක් තියෙන්නේ නාම සහ රූපනේ. එතකොට පුද්ගලයා වෙනස් වෙනවා. ගති ගුණ, ස්වરૂපයේ ස්වභාවය, ඔහුගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. සාන්පුරුෂයා හෝ භාර්යාව හෝ දරුමල්ලෝ වුණත් එහෙමයි, යාළු මිත්‍ර වුණත් එහෙමයි, අසල්වාසීන් වුණත් එහෙමයි. මුලදී මුලදී ඒ අය අසුරන් ආශ්‍රය මිශ්‍රය කරනකොට, ඒ අය එක්ක කටයුතු කරනකොට, ඒ අය සමග ජීවත් වෙනකොට සම්බන්ධතාව පවත්වනකොට තිබ්බේ සුඛ වේදනාවක්. එතන සාමිෂ සුඛයක් යමක් ඇසුරේ මේ ජීවත් වීමට අවශ්‍ය කරන දෙයක් ඒක. අර සිව්පසේ විතරක් නෙවෙයි ආමිෂ ගණයට අයිති වෙනෝ පුද්ගලයන් ආශ්‍රය කිරීම. එතකොට ඒ ඒ තුලිනුත් මේ සුඛය සැප වේදනාව කියන එක ඇති වෙනවා. නමුත් මේක කලක් යද්දී ඒක වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා. එතකොට ඒ තුලින් මේ දුක්ඛය දුෂ්කරතාවය කියන එක මතුවලා එනවා. ඒකයි ස්වභාවය. ඉතින් අපිට ওই විදිහට මේ සුඛ වේදනාව ඇති කරපු ආමිෂයම දුක් වේදනාව ඇති කරනවා. ඒකයි ඔය සාමිසං දුක්ඛං වේදනං කියලා දෙයක් කියන්නේ. මේ එකම දේ තුලින් ඉන්නේ අපි හිතන්නේ මේක වෙනත් දෙයක් තුලින් එනවා කියලා. නමුත් එකම දේ තුලින් මේ දේ එන්නේ. ඉතින් ඔය විදිහට අපිට මේක අවබෝධ කර ගැනීම අවශ්‍යයි. අපිම ජීවිතේ සුඛ සෝමනස්ස සඳහා ඉට්ටු කරගත්ත ආමිෂ ජීවිතයට අවශ්‍ය කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හෝ කාලගුණ දේශගුණ තත්ත්වයන් හෝ එහෙම නැත්නම් පුද්ගලය හෝ කවුරු හෝ වේවා ඒ ඒ දේවල් ඒ ආමිෂ නিত্য නැහැ අනිත්‍යයි. ඒවයි ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව ඒවා අනිත්‍යයි. ඒවා විපරිණාමයටපත් වෙන ක්‍රම ඒවයි වෙනස්කම් දකින්න පුළුවන්. එතකොටම අර සුඛ සෝමනස්ස ගතිය හැරෙනෝ දුක්ඛ දෝමනස්ස ගතිය. ඒකයි මේ සාමිසං දුක්ඛං කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි මේ ආමිෂ දැන් අපිට මේ දුක්ඛ ඇති කරන ආමිෂ දුෂ්කරතා ඇති කරන ආමිෂ වලින් කොහොම හරි ගැලවෙන්න බල. ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් නම් ඒ දේ අයින් කරන්න, ඉවත් කරන්න, බැහැර කරන්න අපි උත්සාහ එතකොට ඒ දේ අයින් කරපුවාම ඉවත් කරපුවාම බැහැර කරපුවාම ඔන්න ආපහු తాවකාලික වශයෙන් සුඛයක් අර කරදරකාරී ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව නැත්නම් පුද්ගලයා මොන හරි දෙයක් වේවා ඒක බැහැර කිරීම එයින් ඉවත් වීම එයින් දුරස්ව සිටීම හඳුන්වන්නේ निराමිසං කියන. ඉතින් අන්න ඒ ස්වභාවය. නිරාමිසං සුඛං වෙනවා එතකොට. ඒ ආමිෂ ස්වභාවය අර දුක්ඛදායක ස්වභාවයෙන් මිදුන නිසා ඒක निराமிස ආමිෂයෙන් ඉවත් වීම නිසා ඒකෙන් සැපයක් සුඛයක් ඇති වෙනවා. ඉතින් ওই විදිහට මේ අර දුක්ඛයක් ඇති කරන දුෂ්කරතාවයක් මතු කරන ආමිෂය යම් විදිහක తాවකාලිකව හෝ ස්ථිර වශයෙන් බැහැර කරගත්තම එතන කියන්නේ ඒකට කියන්නේ निराமிෂ කියලා. දැන් ආමිෂේ නැති අවස්ථාවේ ආමිෂේ බැහැර කරගත්තම ඇති වෙන සුඛය निराமிෂ සුඛ. ඉතින් ওই විදියට ඊළඟට ඔය ආමිෂ නැති අවස්ථා ජීවිතයේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මූලික දේවල් අඩුපාඩු නම් ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී දේවල් අවශ්‍ය උපකාරක පුද්ගලයෝ යහපත් කාලගුණ දේශගුණ තත්වයන් ඒවටනේ අපි ඔය සියල්ලටමනේ ආමිෂ කිව්වේ. ඒවා ප්‍රමාණවත් විදිහට නැතිනම් ඒ ඒකට කියන්නේ නිර්ආමිෂ නැති නැති අවස්ථාවේ දුෂ්කරතාවයක් ඇති ඒක නිසා ඒකට කියනවා නිර්ආමිෂ දුක්ඛ කියලා. අර ජීවිතයට අවශ්‍ය කරන ආමිෂ නැහැ. එතකොට ඒක නිර්ආමිෂ දුක්ඛ. ওই විදිහට අපි මේ ආමිෂ ඇසුරෙන් සුඛ දුක්ඛ දෙක ඇති වෙන ආකාරය අපේ ජීවිතේ හොඳට අවබෝධ කරගන්න. මේවා මෙහෙම දේශනා කරන්නේ මොකද? මේවායින් අපි කෙලෙස් හදාගන්න. ආමිෂ ඇසුරෙන් සැප විඳිනකොට ඒකට කියන්නේ සාමිෂ සුඛ කියලානේ. එතෙන්දී අර රාගානුසය ඇති කරගන්නෝ ආමිෂේතයි ඒ වගේම ආමිෂයේ විසින් ඇති කරන සුඛයටයි දෙකටම රාගාංශය ඇති කරගන්න. ඉතින් ඒක ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕන නැත්නම් වග බලා ගන්නවා කියලා කිව්වේ අපි සිහි නුවණ උපද්ද ගන්න ඕන සිහි නුවණ උපද්දගෙන ඒකට රාගානුසය නොවේ සිටී. නොඇලී සිටී. ඊළඟට අර අපිම එකතු කරගත්ත රැස් කරගත්ත සම්බන්ධතාවලින් කිට්ටු කරගත්ත ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලයෝ තුලින්ම අපිට දුක් එන්න පටන් ගන්නවා. එහෙමනේ. ඒ දුක් එනකොට අපි තේරුම් ගන්න ඕන මේ මේ ආමිෂය මේ දේ මම තමයි එකතු කරගත්තේ රැස් කරගත්තේ කිට්ටු කරගත්තේ මේ පුද්ගලයා ලං කරගත්තේ මම එතකොට දැන් ඒ කලින් තිබුණු ගතිගුණ ස්වરૂප ස්වභාව වෙනස් වීම නිසායි මේ දුෂ්කරතාවය මතුවලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින්දී පටිඝානුසය අර දුක් දුෂ්කරතාවෙන් නැත්තම් දුක්ඛයෙන් එන්නේ පටිඝානුසය කියවනේ. ඒකත් ඇති නොවෙන්න නම් ද්වේෂය තරහ වෛරය කෝපය යමනාපය ඇති නොවෙන්න නම් එතනත් අපිට සිහියෙන් ඉන්න වෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට මේ සුඛ දුක්ඛ දෙකෙන් රාගාංශය පටිඝාංශය දෙක ඇතිවීම ස්වභාවිකයි සිහිනුවණින් තොර වුණොත්. සිහිනුවණින් යුක්ත වුණොත් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා අපි වක්ම උත්සාහ කරන්න ඕන මේ ආමිෂ එක්ක කරන ගනුදෙනුව ඒ ඒක ඒ වයින් අපි ලබන සුඛ හෝ දුක්ඛ වේදනාවලදී සිහිනුවන උපද්දගන්න. ඉතින් ඒ ඒක අත්‍යවශ්‍යයි මොකද මේ සිහිනුවන හුඟක් වෙලාවට පවතින්නේ නැහැ මේ මේ විදිහට මේ අපි කරන මේ අපි භාවිත කරන ආමිෂ නිරාමිෂ දේවල් ඇසුරේ එතකොට ওই විදිහට අපේ මේ ආමිෂ නිරාමිෂ සාමිෂ නිරාමිෂ ભેදය අපි තේරුම් අරගන්න ඕන මොකද මේ දෙකෙන් අපිට ඇති වෙනවා මේ සුඛ සහ දුක්ඛ <clears throat> වේදනා తත්වය. ඊළඟට මේ निराமிස සුඛ, निराமிස දුක්ඛ දෙක විශේෂයෙන් ඔය निराமிස සුඛ කියන එක සමහර අය වරද්දලා තේරුම් කරන අවස්ථාවලුත් තිබෙනවා. යමක් පිළිබඳව නොඇලී යමකට නොඇලී විඳින සතුට වගේ දෙයක් සමහරු निराமிස සුඛ කියලා තේරුම් කරන අවස්ථා තිබෙනවා. ඒකත් යම් ප්‍රමාණයකට අපිට ඒක සුඛයට වැඩිය සන්තුෂ්ටි කියලා ඒක කියන්න වෙන්නේ. සමහර දේවල් වලට ඇලෙන්නේ නැතුව ඔය අපි යහපත් දේවල් පින්කම් වගේ දේවල් කරලා ඒවයින් ඇතිවෙන සතුට සමහරු निराமிස සතුට කියලා වගේ එහෙම කියන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් निराமிස කියන්නේ ආමිෂ නැති අවස්ථා. ආමිෂ නැති අවස්ථා දෙකක් අපිට ධර්මානුකූලව පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. එක අවස්ථාවක් තමයි මේ ජීවිතයට අවශ්‍ය කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී නැති අවස්ථාව ඒක निराமிස. ඒතර निराமிසයෙන් සාමාන්‍යයෙන් ඉන්නේ දුක්ඛය. निराமிසයෙන් සාමාන්‍යයෙන් දුක්ඛය. දුෂ්කරතා තමයි. හැබැයි අපි කිව්වා මේ ආමිෂ වලින් දුෂ්කරතා එනකොට ඒවා බැහැර කරගත්තම්, ඉවත් කරගත්තම්, අයින් කරගත්තම්, එහෙම නැත්නම් පුද්ගලයා වයින් දුරස් වුණාම එතන සුඛයක් එනවා. අන්න ඒක निराமிස සුඛය. ඊළඟට තවත් අවස්ථාවක් තියෙන මේ ආර්ය ප්‍රතිපදාවට ආවයින් පස්සේ මේ ආමිෂ වලින් ඇති කරන කරදර මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තුද ඒ වගේම පුද්ගලයන්ද මේවා ජීවිතයට වැඩිපුර එකතු කර ගැනීමෙන්, ගොඩගසා ගැනීමෙන්, රැස් කර ගැනීමෙන් ඇතිවෙන මේ දුක්ඛය තේරුම් ගත්ත පුද්ගලයා මේවයින් පුළුවන් තරම් මේ ආමිෂ වලින් පුළුවන් තරම් දුරස් වෙයි. ඒවා අවම කරගෙන අවම මට්ටමේ පවත්වා ගන්න. එතකොට එතනක් තියෙන්නේ निराமிෂ ස්වභාවයක්. සම්පූර්ණම නැත්තේ නැහැ. නමුත් ආමිෂ තියෙනවා ඒවා යම් අවම ප්‍රමාණයක් අඩු ප්‍රමාණයක් තමයි එතන පවතින්නේ. එතකොට ඒ අවම ප්‍රමාණය අඩු ප්‍රමාණය තුල සැපයක් තියෙනවා. ඒකට කියනවා නිර්ආමිෂ සුඛ කියලා. නිර්ආමිෂ කිව්වම එතන 100ට 100ක්ම නැතුව නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණයට නැති වුණොත් එන්නේ දුක්ඛය. නමුත් ප්‍රමාණය වැඩි වුණාම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වැඩි වුණාම පුද්ගල සම්බන්ධතා වැඩි වුණාම අනිවාර්යෙන් මේවා පවත්ව ගන්න නඩත්තු කරගන්න ගියාම දුෂ්කරතා තමයි වැඩි. ඔය ගැටලුව ආර්ය ප්‍රතිපදාව ඇතුලේ පැහැදිලි කරලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් ඉතාම අඩු ප්‍රමාණයකින් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට ගත්තොත් භාණ්ඩ හා සේවා කියලා අපි ගන්නවා ඒවා අවම ප්‍රමාණයකින් පවත්වාගෙන යයි. ආමිෂ තමයි ඒවට කියන්නේ භාණ්ඩ හා සේවා. ආමිෂ. ඒවා අවම ප්‍රමාණයකින් භාවිත කරනවා. එතකොට අර මේ බාණ්ඩහා සේවා වැඩිපුර එකතු කරගෙන රැස් කරගෙන ඒවා පවත්වාගෙන යෑමට තියෙන අර වෙහෙස වියහියදා මේ දුෂ්කරතා අඩුවේ. එතන තියෙන්නේ निराமிස සුඛය. ඒ වගේම අපි කිව්වා ජීවිතේ පවත්වාගෙන යාම සඳහා මේ පුද්ගල සම්බන්ධතා පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී පුද්ගල සම්බන්ධතා අතිශයින් වැදගත් වෙනවා. උවමනාවේ, උපකාරී වෙනවා. එතකොට මේ පුද්ගල සම්බන්ධතා ජීවිතය පහසු කරන නමුත් වැඩි වෙන්න පුළුවන්. ප්‍රමාණය ඉක්මවා යන්න පුළුවන්. මේ ප්‍රමාණය ඉක්මවල ගියොත් මොකද වෙන්නේ? ඒකත් දුෂ්කරතාවයක් බවට පරිවර්තනය වෙනවා. ඒකත් දුකක් බවට හැරෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ওই විදිහට ආමිෂය මේ විදිහට දුෂ්කරතාවයක් දුකක් බවට හැරෙන ආකාරය තේරුම් ගන්න ආර්ය ශාවකයා ඒව අවම කරගන්න අඩු කරගන්න සීමා සහිත කරගන්න අන්න එතන තියෙනවා ආමිෂවල අඩු බව නිර්ආමිෂ බව ඉතින් ඒක අපේ ජීවිතේ අත්විඳින්න ඕන දෙයක් බොහෝ දේවල් හුඟක් අය සාමාන්‍යයෙන් අසුතවා පුදුජන මට්ටමේදී ආමිෂ වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ. ආමිෂ වැඩි කර ගැනීමෙන් ගැටලු රැසක් ඇති වෙනවා. මම මේ කියන්නේ අසුතවා පුදුජන මට්ටමේදී එකක් තමයි ඒවා අපි උපයා සපයා ගන්න උපයා සපයා ගනිත් හුඟක් වෙලාවට අපි ඒවා උකහා ගන්නේ සෝබාදහමෙන් පරිසරයෙන් මේ භාණ්ඩ හා සේවා කියලා අපි පුළුල් වචනයක් පාවිච්චි කරනවා. ඒවා ලබා ගැනීමේදී හුඟක්ම භාවිත කරන්නේ සබාධම. මේ මහා පොළවේ ඒ වගේ දේවල්. එතකොට ඒවා භාවිත කරද්දි පරිහරණය කරද්දි උපයාසපයා ගනිද්දි රැස් කරද්දි ගාක්ම පරිසරය සබා දහමට විශාල හානියක් වෙනවා. අද ලෝකේ ගත්තම ආමිෂය වැඩි කරන වැඩි කරන්න ගිහිල්ලා අන්තිමට ඒවයින් මතුවලා තියෙන දුෂ්කරතා. පරිසරයේ සබා දහම හොඳටම විනාශයටපත් උනායින් පස්සේ ආපහු වෙන්නේ දුෂ්කරතාවය. ඒකයි බුදුදහමේ ආමිෂ සීමා සහිත මට්ටමක පවත්වා ගත යුතුයි කියන්නේ. විසානිසයෙන් සුඛ වේදනාවක් තියෙනවා. ඒක නිසා. ඒ වගේමයි අපි බාණ්ඩහා සේවා විතරක් නෙමෙයි අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරනවා යම් යම් ආකාරවල පුද්ගල පුද්ගල යන්ගේ සම්බන්ධතා පුද්ගල සම්බන්ධතා හැටියට ගත්තම නොයෙක් විදිහට අපි පුද්ගල සම්බන්ධතා ඇති කරගන්නවා ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට තවත් කාන්තාවක් හෝ පිරිමියෙක් එක්ක සම්බන්ධතාවක් ගොඩනගා ගන්නවා. සමහර විට මව්පිය සම්බන්ධතා, යාළු මිත්‍රයෝ එකට අසල් වාසීන් හැටියට අපේ ජීවිතයේ ටික ටික කිට්ටු කරගන්නවා මිනිස්සු. ඇයි කියලා ඇහුවොත් ඉතින් මිනිස්සු නැතුව කොහොමද ජීවත් වෙන්නේ? ඒක ඇත්ත. ඉතින් සත්‍යයක් තියෙන බුදු එරේකටවත් තවත් මිනිස්සෙක් නැතුව ජීවත් වෙන්න බෑ. තවත් මිනිස්සෙකුගේ සේවාව, උදව්ව, උපකාරය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ උදෑසන පාත්‍රය අරන් පින්ඳ පාත්‍රය. ඒක පින්ඳ පාත්‍රයක් දෙන්නේ තව මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේ ටික කාලයක් යනකොට උපස්ථායක කෙනෙක් පත් කරගත්තා. ඒ මොකද? සමහර විට අපිට ජීවිතේ උපස්ථාන අවශ්‍ය වෙනවා. උපස් උපස්ථාන කියන්නේ උපස්ථාන කියන්නේ මේ ළඟ ඉඳන් කිත්වෙන් ඉඳන් අපිට වමනා කරන උදව් උපකාර කරන කෙනා. කෑම වීම ටික හදලා දෙනවා, ලෙඩට දුකට සලකනවා, රැක බලා ගන්නවා, අවවාද අනුශාසනා මඟ පෙන්වී. නොයේ අවශ්‍යතාවයන් වලට කායික සහ මානසික අවශ්‍යතාවයන් සඳහා අනිත් පුද්ගලයෝ තවත් පුද්ගලයෝ අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඒ එවැනි අපේ කායික මානසික අවශ්‍යතා සපුරා ගන්නා වූ අනිත් පුද්ගලයන්ටත් අපි කියන්නේ ආමිෂ කියලා. එතකොට ඒවත් ප්‍රමාණයේ ඉක්මවුව. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ගොඩාක් පුද්ගල සම්බන්ධතා ඇති එතන දුෂ්කරතාවයක්. විතරක් නෙමෙයි ඒ පුද්ගලයන්ට ඇලෙන ඒ පුද්ගලයන් විසින් ලබා දෙන සේවාවන් වලට ඇලෙන. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට මේ ආමිෂ එක පැත්තකින් ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා ගොඩාක්ම අඩු වුණොත් එතන ඉන්නේ සාමිෂ, निराමිෂ දුක් වේ. නිරාමිෂ දුක්ඛය. නමුත් නිරාමිෂ සුඛය කියලා දෙයක් අපිට උපද්ද ගන්න පුළුවන්. මේ වේදනානුපස්සනාවේදී අපි අවබෝධ කරගත යුතු තාම වැදගත් අංශයක් නිර්ආමිෂ සුඛය. නිර්ආමිෂ සුඛය එන්නේ මේ ආමිෂ ගැන හොඳ අවබෝධයෙන් යුතුව මේවා අවම කර ගැනීම. මේවා අපිට පුළුවන් අවම තත්ත්වයේ පවත්වා ගන්න. එසේ අවම කර ගැනීමෙන් තමයි මේ निराமிස සුඛය. අර තවත් निराமிස සුඛයක් අපි කතා කරා අර ආමිෂ වලින් යම් යම් දුක් ඇති වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් ඇටියෙ කිසියම් භාණ්ඩයකින් හෝ සේවාවකින් අවශ්‍ය කරන ඒ පහසුව කායික හෝ මානසික සුවය නොලැබෙනකොට ඒක තරදරයක් බවට පත් වෙනකොට අපි ඒක ඈඩ් කරලා දානවා අයින් කරලා දානවා විකුණලා දානවා එතකොටත් යම් ආකාරයක සුඛයක් එනවා. ඒක ලොකු අවබෝධයකින් කරන වැඩක් නෙමෙයි. ඊළඟට අපේ ජීවිතයට කිට්ටු කරගත්ත පුද්ගලයන්ගෙන් කරදර බාධා එනවා නම් අපි ඒගොල්ලන්ගෙන් ඈත් වෙනවා. නැත්නම් ඒගොල්ලෝ අපින් ඈත් කරලා දානවා. ඒකත් ලොකු අවබෝධයකින් කරන වැඩක් නෙමෙයි. බොහෝ වෙලාවට එතන සියුම් විදිහක ද්වේෂය තියෙනවා. පටිඝානුසය ඇතුව කරන වැඩක් ඒක. ඒක නිසා ඒ निराமிස සුඛය කුසල පැත්තට ගන්න බෑ. එතකොට අර හරදරයක් වෙන බාධාවක් වෙන ආමිෂය දුරස් කිරීමෙන් පුද්ගලයාට සුඛයක් එනවා කායික පහසුවක් මානසික සහනයක් එනවා කියලා අපි කියන යාන්තම් ගැලවුණා ඒ කරදරේ ඒ වදෙන් මිදුණා කියලා අපි කියනවා. නමුත් එතන ලොකු මේ අවබෝධයෙන් ආමිෂවල තියෙන ගැටලුව දැකලා ආමිෂවලින් දුරස් වීමක් නෙවෙයි එතන තියෙන්නේ. එතන අර ආමිෂයේ වදකාරී නිසා ඒකෙන් දුරස් වෙලා ලබන සහනයක් තියෙනවා. එතන එතන ද්වේෂය අවිද්‍යාව කියන දේ තියෙනවා. ඒ නිර්ආමිෂ සුපේ. හැබැයි අපේ ධහමේ කියන නිර්ආමිෂ සුඛය අපි මේ දෙවනෝ කතා කරන නිර්ආමිෂ සුවය කියන එක ඊට වැඩිය වෙනස්. මේ ආමිෂ වලින් ඇති කරන වෙහෙසතර తත්වයේ කරදර බාධාකාරී බව මේ නිවන් මාර්ගට බාධා කරන ස්වરૂපයේ මනමින් අවබෝධ කරගන්න ආර්ය ශාවකය පුළුවන් තරම් ආමිෂ අඩු කරගන්න. බුදුදහම එහෙම එවැනි මඟ පෙන්වීමක් කරලා තියෙනවා. භාණ්ඩ හා සේවා පුළුවන් තරම් අඩු කරගන්න. භාණ්ඩ හා සේවා වලට තමයි ආමිෂ කියන්නේ. ආමිෂ වල එක කොටසක් භාණ්ඩ හා සේවා. ඊළඟට පුද්ගල සම්බන්ධතා. ඒවත් ආමිෂ ගණයට වැටේ. මොකද ජීවත් වීම සඳහා අවශ්‍යයි. පුද්ගල සම්බන්ධතා පුළුවන් තරම් අවම කරගන්න. ඒ අවම කරගත්තම අපිට පුළුවන් වෙනවා එතන අවබෝධයෙන් නැති කරගන්න निराமிස සුඛය. අන්න ඒක නම් අපි උතුම් කොට සලකනවා, ශ්‍රේෂ්ඨ කොට සලකනවා. එවැනි निराமிස සුඛය. ඉතින් ඔන්න ඔය විදිහට ඔය ආමිෂ निराமிස වලින් සැප දුක් කියන දෙක ඇති වෙනවා. ඒකයි මේ වේදනානුපස්සනාවේදී සාමිසං සුඛං, निराමිසං සුඛං, සාමිසං දුක්ඛං, निराමිසං දුක්ඛං, සාමිසං අදුක්ඛම සුඛං, निराමිසං අදුක්ඛම සුඛං ආදී වශයෙන් දේශනා කළා. මේවා ටිකක් සංකීර්ණයි. නමුත් අපි වේදනාවට සතිය පවත්වලා අපි බලන්න ඕන මේ සුඛය මේ දුක්ඛය ආවේ ආමිෂයකින්ද නිර්ආමිෂයකින්ද මේ සුඛය මේ දුක්ඛය ආවේ මේ අදුක්කම සුඛය ආවේ සාමිෂයකින්ද නිර්ාමෂයකින් මේ දුක්ඛය ආවේ සාමිෂයෙන්ින්ද නිර්ාමෂයකින් සැපක් ආපුහම ඒකේ ආමිෂයේ පැත්ත මොකෙන්ද මේක ආවේ මොකක් ඇසුරෙන්ද මේක ආවේ කියලා තේරුම් ගන්න දුක්ඛයක් ආවත් එහෙමයි අදුක්කම සුඛයක් ආවත් එහෙමයි මොකද මේ ආමිෂයක තියෙන බැඳීම බරපතලයි. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට පුද්ගලයන්ට එක තියෙන බැඳීම බරපතලයි. මේ නිවන් මාගේදී ඒක මේ ආමිෂය කියන දේ හොඳට අවබෝධ කරගෙන ඒක හරි විදිහට පරිහරණය කළොත් ඒ ආමිෂයත් එක්ක ආමිෂය තුලින් ඇති වෙන වේදනා සුඛ වේදනා වේවා දුක්ඛ වේදනා වේවා අදුක්ඛම සුඛ වේදනා වේවා ඒකට නොබැඳී ඉඳීමේ හැකියාව තිබේ. දැන් අපි දන්නවා මේ මූලික ගැටලුව බුදුදහමේ ඇති වෙන මූලික ගැටලුව හඳුන්වන්නේ තණ්හා කියලා. දුකට හේතුව දුකට හේතුව හැටියට දක්වන්නේ තණ්හා. එතකොට තණ්හා ඇති වෙන්නේ වේදනාව නිසා වේදනාපච්චය තණ්හා විඳීම නිසා බැඳීම අපි කලින් දවසෙත් මේක ටිකක් පැහැදිලි කළා. එතකොට බැඳීම තමයි දුකට හේතු සංකාර දුක්ඛය ඇති කරන්නේ මේ බැඳීම. බැඳීම එන්නේ විඳීම නිසා. එතකොට විඳීම කියන එක අපිට ජීවිතේ අතහරින්න බැහැර කරන්න ඉවත් කරන්න අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විඳීම කියන එක අපිට අපි කැමති වුණත් අකමැති වුණත් ඒක අපේ ජීවිතේ කරා එනවා. අපි කැමැත්තෙන්ම තමයි හුඟක් සුඛ වේදනා පැත්ත ගත්තොත් අපි කැමැත්තෙන්ම තමයි ඒකට යොමු වෙන්නේ. සැප විඳීම කියන එක හොයා යනවා. ඒ පසුපස යන ගතියක් තියෙනවා. සැප විඳීම පසුපස යන ගතිය. ඉතින් දුක් වේදනාවේ ස්වභාවය අපි දුරස් කරන්න තමයි උත්සාහ කරන්නේ දුක් වේදනාව. නමුත් මේ කිට්ටු කරගන්න එක දුරස් කරගන්න එක මේ දෙක දෙකම තුල අරගලයක් තියෙනවා. සුඛ වේදනාවක් තමා කරා පමුණවා ගන්න ඒක තමාගේ ජීවිතයට ඇද ගන්න අරගලයකුත් මතුවලා එන දුක්ඛ වේදනාව <clears throat> බැහැර කරන්න අරගලයකුත් අපේ ජීවිතේ තියෙනවා. ඉතින් එතකොට ඒ අරගලයේ ඇතුලේ මේ වේදනා පත්‍ය තණ්හා දැන් තණ්හා කියන වචනේ සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් ඇහුවොත් තණ්හාව කියන්නේ මොකද්ද කියලා ලෝභකම කියලා කියනවා. තණ්හාව කියන්නේ මොකද්ද කියලා ලෝභකම. තණ්හාව කියන්නේ ලෝභකම නෙවෙයි. ලෝභ ලෝභකම කියලා කිව්වොත් වැරදි. තණ්හා කියන වචනෙට දෙන වැරදි අර්ථකථනය. වේදනාපච්චය තණ්හා නම් වේදනාවේ තියෙන වේදනා තුනම සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි අදුක්ඛම සුඛ වේදනාවයි කියන තුනම තියෙනවා. එතකොට එහෙමනම් ඒ තුනෙන් ඇති කරන අනුශය ධර්ම තුනටම තමයි තණ්හා කියලා කියන්නේ. රාගානුශය, පටිඝානුශය, අවිද්‍යානුශය. ඇලීම, ගැටීම, මුලාව කියන තුනටම තමයි තණ්හා කියලා කියන්නේ. මේකට අපි සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන් වචනේ බැඳීම කියලා. රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන කියලා. බන්ධනේ තුන් විදියකට පෙන්වන්න පුළුවන්. මේ බැඳීමට තමයි තණ්හා කියන්නේ. ඒතර බැඳීම ඇති උනේ කොහොමද? විඳීම නිසා. වේදනාපච්චය තණ්හා. වේදනාපච්චය තණ්හා. එතකොට මේ තණ්හා කියන ස්වභාවය හුඟ දෙනෙක් නිකන් තුනෙන් එකක් හැටියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ රාගානුසය පැත්ත විතරක් හිතලා තියෙන්නේ. තණ්හා කිව්වා මෙහෙමයි කියලා දෙන්නේ. නෑ. හොඳට අපි තේරුම් අරගන්න ඕන වේදනාපච්චය තණ්හා. විඳීම නිසා බැඳීම. එතකොට අපිට මේ වේදනානුපස්සනාවක් උගන්වන්නේ ඇයි? බුදුරජාන් වහන්සේ. ඒ වේදනානුපස්සනාවක් උගන්වන්නේ. වේදනානුපස්සනාවක් උගන්වන්නේ මෙන්න මේ බැඳීම කඩාගන්න. විඳීම තියාගෙන බැඳීමට නොයා සිටී. විඳීම කියන එක ස්වභාවික දෙයක්. විඳීම කියන එක ස්වභාවික දෙයක්. ඒ කියන්නේ හේතුඵල ධර්මානුකූලව ඇති වෙන තත්ත්වයක් අනාත්ම දෙයක්. ඒ කියන්නේ අපි අපි කැමති විදිහට කැමති ආකාරයට පවත්ව ගන්න බැරි දෙයක්. අනිච්ච දෙයක්. විපරිණාමයටපත් වෙන දෙයක්. හේතුඵලයක්. ඉතින් ඒක ගැන අපි වේදනාව ගැන උපේක්ෂාවෙන් අර වේදනාවෙන් ඇති කරන තුන් පැත්ත සුඛ දුක්ඛ සහ අදුක්ඛම සුඛ කියන අංශ තුන පිළිබඳ අපි උපේක්ෂාවෙන් එතන ඇති කරගන්න අර තණ්හාව නැත්නම් රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය ඇති කරගන්නේ නැහැ. ඉතින් ඕක ඇති කර නොගන්න නම් අර සිහිනුවන කියන කාරණේ මනවින් පවත්ව ගන්න. සතිපට්ඨාන කරන්න වෙනවා. විඳිනකොට යමක් සිහිනුවණින් විඳින්න ඕනේ. තාම සරල සිංහලෙන් කිව්වොත් අපි ජීවිතයේ ඔය වේදනා තුන විඳිනවා. වැඩිපුර විඳින්නේ සාමාන්‍යයෙන් අදුක්කම සුඛ වේදනා තමයි. පිනවීමකුත්, දෙලීමකුත් නැති අවස්ථා. එවැනි අවස්ථා තේරුම් ගත යුතුයි අවබෝධ කරගත යුතුයි. ඒක තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් එතන අවිද්‍යාව දුරු වෙනවා. ඊළඟට සුඛ වේදනාවදී සිහිනුවන පැද්දුවොත් රාගානුසය ඇති නොවෙන්න කටයුතු කරන්න පුළුවන්. මම මේ සැපක් වින්දට මේ සැප අනිත්‍ය යනාත්මයි මම මේක ඇලෙන්නේ නැතුව සැපයේ හෝ සැපයට අදාළ ආමිෂේ. දැන් ආමිෂය කියන එක තේරෙනවා. සැපය කියන එක කයට දැනෙන හෝ මනසට දැනෙන කායිකං වා චේතසිකං වා සුඛං සාතං ඔහොමනේ විස්තර කළේ. කයට හෝ මනසට දැනෙන මානසික සහනය කායික පහසුව. හැබැයි ඒක ලබා දෙන ආමිෂය ආමිෂයකුත් පිටිපස්සේ තියෙන. ආමිෂයකුත් තියෙන. එතකොට සිහිනුවණින් හිටියොත් අර කායික පහසුවට මානසික සහනයට සහ ඒ දෙක ඇති කිරීමට ආධාර වුණු ආමිෂය කියන ඔය තුනටම නොඇලී සිටින්න පුළුවන් සුඛ වේදනාවක නොඇලී සිටින්න පුළුවන් දුක් වේදනාවට ගිහිල්ලා බැලුවත් දුක් වේදනාව කියලා කියන්නේ කායිකව ඇති කරන අපහසු මානසිකව ඇති කරන අසහනය සහ ඒ පිටිපස්සෙන් තිබෙනවා යම් ආමිෂයක්. වකරේ භාණ්ඩයක් සේවාවක් හෝ පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ ඒ පිටිපස්සේ ඉතින්. එතකොට අපේ සිහිනුවණ ඉපැද්දුවොත් අපිට පුළුවන් එතෙන්දී පටිඝාංශේ නොවි. දේශයේ තරහ වෛරයේ කෝපය අමනාපය ඇති කරගන්න නැතුව මට යම් අපහසුාවක් දැනෙනවා තමයි. කායික වශයෙන් මානසික වශයෙන් අපහසුාවක් අසහනයක් දැනෙනවා. ඒක මේ මේ හේතුව නිසා. ඉතින් හේතුවට ඔය බුදුරජාණන් වහන්සේ මූලික හේතුව දක්වන්නේ පස්සපච්චය වේදනා. පස්සේ තමයි වේදනාව ඇති කරන හේතුව. නමුත් ආමිෂයත් මෙතෙන්දී අරගෙන තියෙනෝනේ. ආමිෂය අරන් තියෙනවා. මොකද ආමිෂය ගත්තේ ආමිෂය තමයි පස්සවේ. මේ ද්‍රව්‍ය හෝ භාණ්ඩ හෝ වස්තු එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එහෙම නැත්නම් පුද්ගලය පුද්ගල ගති ගුණ ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපය මේවා තමයි අපිට පස්ස වෙන්නේ ඇහැට පේන්නේ කනට ඇහෙන්නේ නාසයට දිවට කයට දැනෙන්නේ මනසට වැටෙන්නේ මේවා. ඉතින් පස්ස වෙනකොට පස්සපච්චය වේදනා. සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔතෙන්දි සිහිනුවන උපද්දගෙන හිටියන සතෝ සම්පජානෝ අවදිමත් බවයි විමසුම් නුවණයි දෙක පවත්ව ගත්තොත් පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ওই වේදනා තුනේදිම අර අනුසය ධර්ම ඇලීම ගැටීම මුලාව අපිට නතර කරගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි ওই වේදනාව ওই විදිහට බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. ඉතින් සතිපට්ඨානයේදී කියන්නේ වෙන දෙයක් නෙමෙයි. එන වේදනාව කුමක් වුවත් එන වේදනාව සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා දුක්ඛම සුඛ වේදනාවක් වේවා. කොයික වෙතත් ඒකේ සිහිනුවන උපද්දාගෙන සිහිනුවන පවත්වා ගැනීමයි මෙතෙන්දී උපදේශය. මඟ පෙන්වීම වේ. ඉතින් අපි දැන් භාවනාවට යොමු වෙච්ච අය හැටියට මේ වේදනානුපස්සනාව වඩනවා කියලා කියන්නේ මේ වේදනා සුඛ වේදනා කිට්ටු කරගන්නවත් දුක් වේදනා වලින් පලා යන්නවත් දරන උත්සාහයක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් හිතාමතා මෝඩ විදියට අපේ ජීවිතයේ දුක් වේදනාවල් කැඳවා ගන්නේ නැහැ. එසේ වුවත් හේතුඵල ධර්මානුකූලව අපේ ජීවිතවලට යම් යම් දුක්ඛ වේදනා දුෂ්කරතා කායික වශයෙන් මානසික වශයෙන් අපහසුතා අසහනතා අපකරා එනවා. ඒක වළක්වන්න බෑ. ඉතින්දී අපි සිහිනුවන උපද්දාගත යුතු. සීනෝ උපද්දගත යුතුයි නැත්නම් එතෙන්දී අපි අර මූලික අකුසලයට වැටෙනවා. මේකට අපි කියන්නේ පටිඝානසේ නැත්නම් තරහ, ද්වේෂය, වෛරය, කෝපය, යමනාපය ආදී වශයෙන් අපි ඔබ පැහැදිලි කරනවා. අනිත් පැත්තෙන් සුඛ වේදනා ගත්තොත් ඉතින් සුඛ වේදනා වලට අපි එකතු කරන ගතියක් තියෙනවා. රැස් කරන ගතියක් තියෙනවා. අපි කැමති ඒකට. කායික වශයෙන් පහසුවක්, විඳින්න මානසික සාහනයක් විඳින්න කවුදා කැමති? මේ සතා ශිල්පාව පවා ඒකට කැමති. ඒගොල්ලොත් ඒකට යෙදෙන බව පේනවනේ නිතරම දුෂ්කරතා මගහරව ගන්න, පහසුකම් ඇති කරගන්න උත්සාහයක් දරනවා සතා ශිල්පාවන් පවා. ඒක අපිට ඒගොල්ලන්ගේ ජීවිත නිරීක්ෂණය කරොත් පේනවා. එහෙනම් කවුද අකමැති සැප වේදනාවට? කවුරුත් කැමති. ඉතින් ඒක විඳින්න එපා කියලත් නෑ බුදුදහම. සැප විඳින්න එපා කියලා කොහෙවත් කියන්නේ නෑ. ඒක මේ ලෞකිකයි විතරම ලෞකික සැපයක්. ලෞකික සැපයේ තින් මේ ඒවයි විස්තර කරද්දී නම් කියනවා බුදුරජාණන් වහන්සේ සැප පිළිබඳ සාකච්ඡාව ගත්තොත් ඒවත් අපිට වැදගත් මෙතෙන්දී මේ කියනෝ මේ ලෞකික සැප සහ අලෞකික සැප. නැත්නම් සාමිස සුඛ, නිර්ාමිස සුඛ වයින් නිතරම අර අලෞකික, නිර්ාමිස සැපය උතුම් කියලා කියනවා. නමුත් අර අනිත් සැපය විඳින්න එපා කියලාවත් ඒක නොආ යුතුයි එන්නේ නැති එකක් හැටියට සලකන්නේ නැහැ එන්නේ නැති එකක් හැටියට කියන්නේ නැහැ ඒකත් අපි කරා එනවා ගොක් වෙලාවට මිනිස්සුયો ලෞකික සැපේ තමයි සොයාගෙන යන්නේ. ලෞකික සැපේ කියන්නේ ඉතින් ඇහින් බලලා, කනින් අහලා, නාසයෙන් දිවෙන් කයින් විඳලා, මනසින් තේරුම් අරගෙන විඳින සුවය. ඉතින් ඒවා සොයාගෙන යෑමක් තියෙනවා. ඒවා පිළිබඳ යම් පරිේෂණ, ගවේෂණ කිරීමක් තියෙනවා. ඉතින් ඒවා අපි කරා එද්දී මේ සැප වේදනා සිහිනුවන පවත්වන්න අවශ්‍යයි නැත්නම් මොකද තව තව තව සැපය සොයා යාම සැප පස්සේ යෑම සැපේට අදාළ දේවල් ගැන පරිේෂණ ගවේෂණ කිරීම ඒට බැඳීම ඔකට කියන්නේ රාගානුසය කියලා සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒකෙනුත් වෙන්නේ අන්තිමට දුක් වේ තමයි එන්නේ මොකද ඒවා ඒ ඒවා අපේ ජීවිතෙන් ඉවත් බැහැර වෙනවා ඒවයි ගුණ ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව වෙනස් වෙනකොට අර රාගයෙන් බැඳිච්ච දේ වෙනස් වෙනකොට එතන ඇති වෙන්නේ දුක තමයි. ඒ නිසා රාගානුසයත් අන්තිමට දුකක්, පටිඝානුසයත් අන්තිමට දුකක්. ඒක නිසා මේ මේ දෙකින්ම බැහැර වෙන්න බුදුදහම උගන්වන්නේ ওই විදියට. ඉතින් අපි ඔය කතා කරමින් යන්නේ සාකච්ඡා කරමින් යන්නේ වේදනානුපස්සනා කොටස. සතර සතිපට්ඨානේ දෙවෙනි කොටස වේදනානුපස්සන. ඉතින් ඔන්න ඔය විදිහට වේදනාව ඉතින් ගාක් විස්තර කරනවා නම් මම හිතන්නේ වැඩි විස්තර වලට වඩා අපිට වැදගත් වෙන්නේ වේදනානුපස්සනා වැඩිම කියන දේ. අපිට සාමාන්‍යයෙන් ඔය වේදනා තුන පිළිබඳ අවබෝධයක් අපේ ජීවිතේ තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන තුන ගැන. ඉතින් අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ සිහි නුවණ පවත්වා ගැනීමයි මෙතෙන්. මේ යමක් විඳින දැන් වේදනානුපස්සන අපි ආපහු සූත්‍රයට ගියොත් මහා සතිපට්ඨාන දේශනාවේ පතංච පන බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති කොහොමද මේ ආර්ය ශාවකෙක් වේදනාවේදී සිහිනුවණින් යුක්ත පුද්ගලයෙක් වෙන්නේ කියලා ඒක පැහැදිලි කරද්දී ඉතින් ඉද බික්කවේ බික්කෝ සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමේති පජානා වේදියමානෝ වේදියමානෝ කියන්නේ විඳින ගම විඳින්න කලිනුත් නෙවෙයි විඳින්නට පස්සෙත් නෙවෙයි විඳින ගමන් සුඛං වේදනං වේදියාමේති පජානා මම මේ කයට පහසුවක් විඳිමින් ඉන්නවා හිතට සහනයක් විඳිමින් ඉන්නවා පජානාති කියන වචනේ මෙතන යෙදෙන ඔය සතිපට්ඨාන දේශනාවේ අපි දන්නවා වැඩිපුරම යෙදෙන වචනේ පජානාති අර සම්පජානකාරී භවනේ ඔය කියන්නේ පී පජානාති කියන එකෙන් අදහස් කරන්නේ අර ඒ ධර්මතාව ගැඹුරින් තේරුම් ගන්නවා. ඒ ධර්මතාව තුල ඉන්න ගමන් දැන් මොකද්ද මෙතන ධර්මතාව වේදනාව. සුඛ වේදනාව. සැපක් විඳින ගමන් සැපයේ අර මේක සාමිස සැපයක්ද, निराමිස සැපයක්ද? කොතනින්ද මේක ආවේ? කුමක්ද හේතුව? ඕක විමස ගන්න පුළුවන්. ඒක දැකගෙන විතරක් නැති ඒ සුඛ වේදනාවට පාදක වෙච්ච නාම රූප ධර්මවල යථා ස්වභාවයත් අපි අවබෝධ කරගන්න. බාන්දහා සේවා පුද්ගලිය වශයෙන් අපි ඒවා දැක්ුවා ආමිෂ කොටස, බාහිර කොටස. ඊට අභ්‍යන්තර කොටස ගත්තම අපි දන්නවා වේදනා දක්වා එනකොට අජ්ජත් පැත්තෙන් ගියාම බහිද්ධාවට අයිති වෙන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ. ඒකට ඒ ටිකට තමයි ආමිෂ කිව්වේ. අජ්ජත්යෙන් ගත්තම ඇස කන නාසය දිව කය හිත ඔය හය ආධාර වෙනවා. මේ සුඛ වේදනාව විඳින්න. ඒ වගේම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඒකත් උපකාරී. ඊළඟට සයාකාර පස්සය. චක්කු සම්පස්ස, සෝත් සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ ඒ ටිකත් ඒ උපකාරී වෙනවා. ඒකට දැන් මේ ආමිෂ කියලා කෙලින්ම තනි වචනෙන් අර බාහිර ටික කියන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා අපිට ආමිෂ කියලා කියන්න එතකොට අනිත් පැත්තෙන් ඒ අජ්ජත් කොටස ගන්න පුළුවන් ඉන්ද්‍රියයි විඥානයයි පස්සය. ඒ ටිකත් අපිට වේදනාවට යමක් විඳින්න ආධාර වෙනවා. ඒ ටික නැත්නම් යමක් විඳින්න බෑ. දැන් රූපයක් තිබ්බට රූපයෙන් සැපයක් හෝ දුකක් විඳින්න නම් ඒ රූපය ඇහැට පේන්න ඕන. ඇහැ ඉස්සරහට එන්න ඕනේ. ඇහැ ඉස්සරහට ආවත් මදි චක්කු විඥානය පහළ වෙනවා. ඒ කියන්නේ හිත අවදි වෙනවා කියන එකයි එතන අදහස් කරන්නේ. ඊළාට ඔය තුන එකට තියෙනකොට තින්නම් සංගතියෙන් තමයි පස්ස වෙන්නේ. මේකට අපි කියන්නේ චක්කු සම්පස්ස කියලා. ඇසින් මේ රූපය හිතට යොමු වුණා. හිත වැදුන කියන එක. ඒක හිතට වැදුනම ඔන්න හිතේ අර රූප සංඥාවක් ඇති වෙනවා. රූපේ හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. රූපේ විඳීමක් සිද්ධ වෙනවා. ඔන්නේ විඳීම හඳුනා ගැනීම දෙක හරි ප්‍රබලම චෛතසික දෙක වේදනා සංඥා දෙක. ඉතින් ඒ දෙකෙන් තමයි ඔය මේ වේදනා සංඥා දෙක තුල සිහිනුවණින් ඉන්නකොට තමයි අපිට මේ අර අනුසේ ධර්ම වළක්වන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන අපි ඇත්ත වශයෙන්ම වළක්වන්නේ නිරෝධ කරන්නේ නිමා කරන්නේ අවසන් කරන්නේ වේදනාවවත් එහෙම නැත්නම් වේදනාව ඇති කිරීමට පාදක වෙච්ච දායක වෙච්ච උදව් උපකාර වෙච්ච අර නාම රූප ධර්ම ටිකවත් නෙවෙයි අපි නිරෝධ කරන්නේ නිමා කරන්නේ ඉවත් කරන්නේ අයින් කරන්නේ මේ වේදනාව තුළින් ඇති කරන අනුසය ධර්ම තුන. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන මේ තුන. දුක ඇති කරන්නේ ඒ තුන. එහෙම නැතුව අර ආමිෂවත් එහෙම නැත්නම් ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය මන කියන ඉන්ද්‍රිය හයවත් එහෙමත් නැත්නම් ඒවයි ඇති කරන විඥාන හයවත් පස්ස හයවත් නෙවෙයි. ගැටලු ඇති කරන්නේ මේ අනුසය ධර්ම තුන. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. අපි සතිපට්ඨානේ වේදනානුපස්සනාවේදී අපි පුරුදු පුහුණු වෙන්නේ මෙන්න මේ වේදනා තුලින් ඇති කරන ත්‍රිවිධ අනුසය ධර්ම පැහැදිලි. ඉතින් ඒක කරන්නේ යමක් විඳින වෙලාව විඳීමක් නැති තැන මේක ගැන කතා කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. විඳීමක් නැති තැන බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒකට විඳීමක් ඇති තැනයි බැඳීම ඇති වෙන්නේ බැඳීම ඇති නොවෙන්න නම් විඳීම කරන වෙලාවේ සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. ඉතින් දැන් මම ඉතිරි පොඩි කාලය ගන්න කැමති මේ වේදනානුපස්සනාව වැඩි වීම පිළිබඳව. ඒක තමයි අපිට හුඟක් වැදගත් වෙන්නේ. දැන් මෙතන සුඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ උදාහරණ දක්වලා නැහැ. සුඛ වේදනාවට උදාහරණයක් කියලා නැහැ. දුක්ඛ වේදනාවට උදාහරණයක් කියලා නැහැ. අදුක්කම සුඛ වේදනාවට උදාහරණයක් කියලා නෑ. මේක නිසා අපි ටිකක් උදාහරණක් මෙතෙන්දී අරගනිමු. වේදනානුපස්සනාව වැඩි. අපි හිතමු සුඛ වේදනාව මේ මුලට aran තියෙන්නේ සුඛං වේදනාවක් කායික පහසුව මානසික සහන. එහෙම උදාහරණයක් ගමු අපි හිතමු අපි වෙහෙස වෙලා ඇවිල්ලා වතුර ටිකක් නානවා. බඩගින්නේ ඉඳලා කෑම ටිකක් කනවා. පිපාසයෙන් ඉඳලා වතුර ටිකක් බොනවා. ඔය වගේ අවස්ථාවක් හිතමු. එහෙම නැත්නම් ගොඩාක් වෙහෙසටපත් වෙලා ටිකක් දිග ඇරිලා ඇල වෙලා නැත්නම් වැතිරිලා ඉන්න. එහෙම නැත්නම් පයින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අමාරු වෙලා දැන් වාහනයක් ලැබිලා වාහනෙන් යනවා. ඔය වගේ අවස්ථාවල් සුඛ වේදනා අවස්ථාව. දැන් ඔන්න වේදනානුපස්සනාව වඩන්නේ ඔන්න ඔය වෙලාව. එහෙම නැතුව මේ පරියන්කෙන් ඉඳගෙනම වාඩි වෙලා ඇස් දෙක පියාගෙනම කරන වැඩක් නෙවෙයි. අර සැපක් විඳින වෙලාවේ සැපක් විඳින්න පුළුවන් පරියන්කෙන් කෙනෙක් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සැපක් විඳිනවා වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් නැතුව නෙවෙයි. ඒ අවස්ථාත් තියෙන බොහොම ගැඹුරු සුවයන් විඳින අවස්ථා තියෙනවා දැන්. උදාහරණයක් ඇටියට අපි ආනාපාන සති භාවනාව කරන්න ගත්තම කාය සංකාරත් සංසිඳිලා චිත්ත සංකාරත් සංසිඳිලා කය නොදැනින හිතක් නැහැ වගේ කියන අවස්ථාවකට වැටෙනවා. මේකත් ඇත්තටම මේ එක්තරා සුඛ අවස්ථාවක්. ඉතින් ඒක ඒකත් විඳිනකොට එතනත් සිහිනුවන උපද්ද ගන්න. එතකොට ඒක සාමාන්‍යයෙන් අපිට निराமிස සුඛ කියලා කියන්න පුළුවන්. අර කලින් මං කිව්ව උදාහරණ ටික. කෑමක් කන වෙලාවේ වතුර ටිකක් බොන වෙලාවේ ඊට පස්සේ වෙහෙස වෙලා ටිකක් විවේක ගන්න වෙලාවේ පයින් ගිහිල්ලා ගිහිල්ලා අපහසු වෙලා වාහනයක් ලැබිලා ඒකෙන් යන වෙලාවේ එතන සුඛයක් තියෙනවා. ඒක අපිට සාමිෂ සුඛ කියන්න පුළුවන්. අර සාමිෂ සුඛ වේවා, නිර්ාමිෂ සුඛ වේවා, එය විඳින වෙලාවේ බුදු පියාණන්ස අපිට කියන්නේ සිහිනුවන උපද්ද ගන්න. උපද්දගෙන මේ විඳින සුඛයට නොඇලී, නොගැටී, නොමුලාව ඉන්න කියන්නේ. මේකටයි මේ සතිපට්ඨානෙ උගන්වන්නේ. ඒ කියන්නේ අර සතිපට්ඨාන දේශනාවේ හැම කමඨහනකම අග අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී දැන් මේ වේදනානුපස්සනාවෙත් අග ඒක දක්වන අත්ති වේදනාති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේ වේදනා කියලා එකකට අපි සිහිනුවන උපද්දලා උපද්දගෙන අර අපි කාය කායાનුපස්සනාවේදී කියවනේ කය කියන එක අපි මේ අඩේට ගන්නවා ජැක් එක කරගන්නවා ආධාරය කරගන්නවා උපකාරී කරගන්නවා මොකටද? කයේ යථා ස්වභාවය තේරුම් ගන්න. කයේ යථා ස්වභාවය තේරුම් ගන්න කයම තමයි අපිට උපකාරී වෙන වෙන දෙයකින් තේරුම් ගන්න බෑ. ඒකයි අත්ති කායෝතිවා 50 සතිපත්තිපත්තිතා හෝති කියලා. දැන් මෙතන වේදනාවත් අපි පාවිච්චි කරන්නේ වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගන්න. වේදනාවත් අපි උපකාරක ධර්මයේ කරගන්නවා. ආධාරකේ කරගන්නවා. අඩේ කරගන්නවා. ජැක් එක කරගන්නවා. මොකද? අර වේදනාව තුලින් ඇති කරන අවිජ්ජා දෝමනස්ස පෙරලලා දාන. ඒ කියන්නේ වේදනාව විසින් ඇති කරන රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියන වේදනාව විසින් ඇති කරන කෙලෙස් ඛණ්ඩ පෙරලා දාන්න තමයි වේදනාව උපකාරක ධර්මයක් කරගන්නේ. ඒකයි. ඒකයි අපි කියන්නේ වේදනාවේ අනිශ්චිත වෙනවා කියලා කියන්නේ. වේදනාවක් තියෙනවා. සුඛ වේදනාවක් තියෙනවා. නමුත් අනිශ්චිතයි. ඇලෙන්නේ නැහැ. දුක් වේදනාවක් තියෙනවා අනිශ්චිතයි ගැටෙන්නේ. අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා අනිශ්චිතයි. මුලා වෙන්න මුලා වීමක් නැහැ. එතකොට මේක අපි කතා කරන්නේ මේ සාමාන්‍ය ජීවිතය තුළ. කෙනෙක් බණ භාවනා කරන, ඒ කියන්නේ මම බණ භාවනා කරනකින් අදහස් කරනවා කියලා සාමාන්‍ය අර්ථයෙන් මම මේ කියන්නේ. සාමාන්‍ය ජීවිතයෙන් අයින් වෙලා විවේක තැනකට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා සමහර විට එතනක් තියෙන වැඩ කටයුතු වලිනුත් අයින් වෙලා <clears throat> පරියන්කෙන් ඉඳගෙන ඇස් පියාගෙන මොකක් හරි කමටහනක් වඩන වෙලාවක පුද්ගලයෙක් ලබන සෝයක් තියෙන පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. ඉතින් එතෙන්දිත් ඒ සෝයට නොඇලී ඉන්නවනේ. ඒකයි ස්වභාවය. අනිශ්චිතයි. දැන් ඔය ධානය සමාධි වලින් ලබන සුවය මේ කාල බීල ඇඳලා පැලඳලා ලබන සුවය යාන වාහන පාවිච්චි කරලා ලබන සුවය වගේ නෙමෙයි ඒව බොහොම උත්තරීතරයි. එතකොට දෙකම සැප හැටියට සලකනවා හැබැයි. කාල බීල ඇඳලා පැලඳලා උද්ගල සම්බන්ධතාව පවත්වලා කය සහ මනස යෙදවීමෙන් ලබන සුවය සාමිස සුඛ. අතන තියෙන්නේ කය මනස යෙදවීමෙන් තොරව ලබන සුඛය, නිර්ආමිස සුඛ කියලා අපි කියනවා. එතකොට ඒ වගේ හුදකලාව ඉඳගෙන, විවේකීව ඉඳගෙන, සංසුන් වෙන්නගෙන, තැම්පත් වෙන්නගෙන කය සැහැල්ලු කරගෙන, කාය පස්සද්ධිය ඇති කරගෙන, හිත සැහැල්ලු කරගෙන, චිත්ත පස්සද්ධිය ඇති කරගෙන ලබන මේ වේදනාව निराමිසයි. ඒක අර ඒත දග්ගම් වික්කවේ යදිදා. නික්කම්ම සුඛං. පවිවේක සුඛං. රූප සම සුඛං සම්බෝධ සුඛං කියලා සුඛ අර උත්තරීතර සුඛ ගැන බුදුදහම උගන්වනවා. කාම සුඛං ඒක මීල්හ ඒක බොහොම පහත් සුඛයක් හැටියට සලකන. දැන් ඒක සුඛයක් හැටියට සලකන. ඉතින් ඔය දෙකේදී සාමිස සුඛේදිත් නිරාමිස සුඛේදිත් ඒක විඳින මොහොතේ සිහිනුවන උපද්දගෙන අනිශ්චිත වීමයි මේකේ කරා. ඒ වේදනා දෙකම සාමිෂ වේවා, නිරාමිෂ වේවා, සුඛ වේවා, දුක්ඛ වේවා, අදුක්ඛම සුඛ වේවා විඳින වෙලාවේ අනිශ්චිතව ඒක ඉඳීමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අත්ති වේදනාතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති. අපි හොඳට යමක් ඉඳින වෙලාවේ සිහිනුවන උපද්ද ගන්න පුරුදු වුණොත් අපිට එතන ලොකු වේදනා පිළිබඳ සිහිනුවනක් ඇති වෙනවා. සතිපත්චුපට්ඨිතා හෝති සිහිනුවණක් ඇති වෙනවා වේදනාව ගැන. නිකම්ම නෙවෙයි මිනි අනිත්‍ය අනාත්ම ස්වභාවය පවා හොඳින් ප්‍රකට වෙනවා. ඉතින් අර ඕක ප්‍රකට කරගන්නේ මොකටද? යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. ඒ කිව්වේ වේදනාව පිළිබඳව මේ ඥානය මේ සිහිය වේදනාවටම අනිශ්චිත වෙන්නයි. අන් අනිශ්චිත කියන්නේ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ කියන. නැජකින්ච උපාදිය. කිසිම වේදනාවක් සුඛ වේවා දුක් වේවා දුක්ඛම සුඛ වේවා සාමිච්ච වේවා නිරාමිච්ච වේවා නැච උපාදිය. උපාදාන කිරීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර දෙවැනි උපාදානස්කන්ධයත් නිරෝධ වෙනවා. මොකද දෙවෙනි උපාදානස්කන්ධේ? වේදනා උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය ගැන අපිට අවබෝධයක් තියෙනවනේ. රූප උපාදානස්කන්ධෝ, වේදනා උපාදානස්කන්ධෝ, සංඤ්ඤා උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ. පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට අපිට ධහමේ උගන්වන්නේ මේ උපාදාන නිරෝධයෙන් අනුපාදාන. නැච උපාදීය. උපාදාන නොකර සිටි. නොකර සිටින්න නම් යමකට උපාදාන නොවෙන්න නම් ඒකේ යථා ස්වභාවය අපි අවබෝධ කරගන්න ඕන, වටහා ගන්න ඕන, තේරුම් ගන්න. එසේ වටහා ගැනීමෙන් අවබෝධ කර ගැනීමෙන් තේරුම් කර ගැනීමෙන් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ වේදනා නිරෝධය. නැත්නම් වේදනා උපාදාන නිරෝධය හරියටම කිව්වොත්. වේදනා නිරෝධ කියන එකෙන් අදහස් කරන්නේ වේදනාව නැති කර ගන්නවා කියන එක නෙමෙයි. එහෙම කිව්වොත් ධර්මානුකූලව වැරදි. උගාක්කයි හිතනවා වේදනා නිරෝධ කිව්ව ගමන් අදහස් වෙන්නේ වේදනාව නැති කරගන්න. ඒකෙත් මොන වේදනාවකද කියලා ඇහුවොත් දත්ත ගැටනම කියන්නේ දුක්ඛ වේදනා. එතකොට සුඛ වේදනා ඒක නිරෝධ කරන්න, ඒක නැති කරන්න කැමති නෑ. ඒක වැඩි කරගන්න කැමති. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වේදනා නිරෝධ කියන එකෙන් අදහස් කරුවේ සුඛ වේදනාව නැති කිරීමවත් දුක් වේදනාව නැති කිරීමවත් අදුක්ඛම සුඛ වේදනාව නැති කිරීමවත් නෙවෙයි මේ වේදනා තුන ඇසුරෙන් ඇතිවෙන අනුසය ධර්ම තුන නිරෝධ කිරීම මේකෙන් අදහස් කරා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. නැති කරලා අර වේදනාවේ අනිශ්චිතව ඉන්නවා. ඉඳිනවා. අනිශ්චිතව. ඉතින් පහුගිය සාකච්ඡාවේදී මේ ඉදිරිපත් වුණා ප්‍රශ්නය මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා. මගෙන් ඉල්ලීමක් කරා මේ වේදනානුපස්සනාවට සම්බන්ධ කරලා මේක පැහැදිලි කරන්න පුළුවන්ද ඒක නිසා මම පොඩ්ඩක් ඒකටත් විනාඩියක් ගන්න කැමතියි. දැන් උදාහරණයක් අරන් මම මේක පැහැදිලි කරන්න. අපි හිතමු අපි කියවනේ අර අපේ ජීවිතයේ ආමිෂවලදී අපි කිට්ටු කරගත්ත පුද්ගලයෝ ඉන්නවා කියලා. අපිට කායික වශයෙන් පහසුව මානසික සාහනය සඳහා අපි කිට්ටු කරගත්ත අය ඉන්නවා. උදාහරණයක් ඇටියට ස්වාම පුරුෂයා ඉන්න, භාර්යාව ඉන්න, දරුවෝ ඉන්න. පුතා දුව ලේලි බෑනා ඉන්න. අලුපු ගෙදර එක්කෙනත් එක්ක සමහරට අපි සම්බන්ධතාව පවත්වනවා. එකට සේවා ස්ථානයේ වැඩ කරන අය එක්ක කොහොම තියෙනවා. අපි හිතමු මේන් කවුරු හරි ටිකක් දරුණු වචනයක් පාවිච්චි කරා කියලා. කලු වචනයක් හරි අවමානාත්මක වචනයක් හරි පාවිච්චි කරා කියලා. අපි ඔකට කියන්නේ බැලීමක් අපහාස කිරීමක් වගේ දෙයක් කරනවා කියලා හිතන්නවා. එතකොට ඒ ඒ බැනුමේ අපහාසයේ නැතයි වචනේ තියෙන යම් නිමිත්තක්. මොන නිමිත්තක්ද? පටිඝ නිමිත්තක් තියෙන. ඒ කියන්නේ අපිව කුප්පන එහෙම නැත්නම් අපිව දුකටපත් කරන අපිව මේ කලකිරීමටපත් කරන අපිව හිත වෙහෙසටපත් කරන විදිහේ අදහසක් එක්ක ඒකේ අර්ථයක් තියෙනවා නේ වෙලාවට ඒ ඒ අර්ථය වැටහිලානේ ඉතින් එහෙම දේවල් පාවිච්චි කරනවා අපේ ළඟම ඥාතිවරු ළඟම ඉන්න අය එකට ඉන්න අය සමහර වෙලාවට එහෙම වචන පාවිච්චි කරනවා. අවමානාත්මක වචන, අපහාසාත්මක වචන, ප්‍රකාශන, නිന്ദාසාගත වචන ප්‍රකාශන පාවිච්චි කරනවා. ඒ වෙලාවේ අපිට ඇති වෙන වේදනාව මොකක්ද? අන්න දුක්ඛ වේදනා අවස්ථාව. එන්න නියමිතයි මොකද්ද මොන අනුසේද? පටිඝානුසය. හැබැයි පටිඝානුසය එන්නේ අර නිමිත්තක් ගාහේ වුණොත් තමයි. අර පටිඝ නිමිත්ත ගත්තොත් තමයි අර වචනේ අර පුද්ගලයා කරන ප්‍රකාශනයේ තියෙන අර අර රළු ගතිය ගරුසරු නැති ගතිය එහෙම නැත්නම් අවමානාත්මක අපහාස ස්වરૂපය ඒකට තමයි නිමිත්ත කියන්නේ නිමිත්ත කියන එක අපි හොඳට තේරුම් ගන්නවා අර අපිව ක්ලේශයකට බර කරන ගතිය ඒකේ වචනේ තියෙන ස්වර භේදය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒකේ තියෙන අර්ථය වෙන්න පුළුවන් සමහරු කියනවා මේ කියන එක ඇත්ත තමයි ඉතින් ඔච්චර සැරට කියන්න ඕනේ ඕක කියලා කියන දේ එක්ක විරුද්ධත්වයක් නැහැ සැරට කිව්වා කියලා ඒක අල්ලගන්න එහෙම නැත්තම් කියන ඉතින් කියුවේ ඇත්ත ඒ වුණාට එතෙන්දි කියන්න ඕනේ නැහැ නේද? එතකොට නිමිත්ත හැටියට අරන් තියෙන්නේ මොකක්ද? ප්‍රකාශනය කරපු ස්ථානයේ නිමිත්ත කරගෙන තියෙන්නේ. තරහ වෙන්න නිමිත්ත කරගත්තේ අර ප්‍රකාශන මට කමන්නේ මට එහෙම කිව්වට. හැබැයි එතෙන්දි කියන්න ඕනේ නැහැ නේද? එයා ඉස්සරහ කියන්න ඕනේ නැහැ නේද? කොහොම කියලා දැන් ප්‍රකාශනයේ දෝෂයක් නෙවෙයි අන්තිමට තියෙන්නේ නිමිත්ත කරගෙන. දේශ නිමිත්ත කරගෙන තියෙන්නේ අර ස්ථානය. එහෙම නැත්නම් ඔය ප්‍රකාශනයේ ඇතුලේ තියෙන්නේ මෙහිම අදහසක් නේ. ඔය වටින් ගොඩින් කිව්වේ මේකනේ. කියලා ඒකේ අර්ථය නිමිත්ත කරගන්න. ඒක ඇතුළත් අර්ථය පටිඝ නිමිත්ත කරගන්න. තරහ වෙන්න හේතුව ඒක. අරය කරපු ප්‍රකාශයේ මට තේරෙනවනේ. ඔය වටින් ගොඩින් කියන්නේ මේකනේ. නොකිය කිව්වේ මේකනේ. කියලා ඔන්න දේශ නිමිත්ත කරගන්න. එහෙම නැත්නම් අර වචනේ මොකක් හරි අර එහෙම එහෙම අගෞරවණීය විදියට කතා කරා. නැත්නම් රළු විදියට කතා කරා කියලා. එතකොට ওই විදිහට අර ප්‍රකාශනයකින් වේදනාවක් ඇති කරන එක ඇත්ත. දුක්ඛා වේදනාවක් ඇති කරන. නමුත් ඒකේ තියෙන අර නිමිත්ත අල්ලගන්න. ඔකට කියන්නේ නිමිත්තක් ගාහී හෝති කියලා. ඉතින් අනිමිත්ත සමාධිය තුල තියෙන්නේ අර නිමිත්ත ගන්න. හොඳ සීනුවණින් ඉන්න කෙනා එතෙන්දි කිව්වයි කියලා හරි. නැත්තම් ඒකේ තියෙන වක්‍ර යට අදහස යට අදහසක් තියෙනවායි කියලා හරි. එහෙම නැත්නම් මේ ප්‍රකාශනයේ පාවිච්චි කරපු වචන රළුයි ගොරෝසුයි කියපු විදිය රළුයි සැරට කිව්වා කියලා හරි. එහෙම ඒ ඒ නිමිති අරගෙන තරහ වෙන්නේ නැහැ. ඒකයි මේ අනිමිත්ත කියලා කියන්නේ. අනිමිත්. ඊළඟ එක තමයි අර අපි කතා කරේ අපනිහිත. පනිහිත කියන්නේ නිතරම හිත යොදවන. අර වගේ ප්‍රකාශයක් කරපුවාම අර වගේ තැනකදී කරපුවාම ඒ වගේ රළුවට කිව්වම ඕක අල්ලගෙන දිගින් දිගට හිතන ගතිය තමයි පනිහිත කියන්නේ. එදත් මං කිව්වා සම්මා පනිහිත මිච්ඡා පනිහිත කියලා අපේ සිතේ යෙදවුම් දෙකක් තියෙනවා කියන මෙතන අදහස් කරන්නේ මිත්‍යා පණිහිත. මිත්‍යා විදිහට හිත යොදවන්නේ නැහැ, වැරදි විදිහට හිත යොදවන්නේ නැහැ. ඒකයි අපපණිහිත කියන්නේ. ඇයි මට එහෙම කිව්වේ? එහෙම කියන්න වටින්නේ කියලා අර ස්ථානයේ අල්ලගෙන දිගින් දිගටම මිත්‍යා පණිහිත විදිය, කියන්නේ කෙලෙස් ඇති වෙන විදියට දිගින් දිගට හිත යොදවන්නේ. ඒකයි අප්පනිහිත කියලා කියන්නේ. එතකොට එන්නේ සමාධිය. නැත්තම් අසමාහිත වෙන උන්න හිත කලබල වෙනවා. හිත නරක කරගන්න. නොසන්සුන් වෙනවා. එතකොට අර නිමිත්ත නොගත්තොත් හිත සංසුන් වෙනවා. මිච්ඡාපනිහිත නොකරුවොත් හිත සංසුන් වෙනවා. ඒක නිසා ඒ ක්‍රියාව තුලින් එන தත්ත්වය තමයි සමාධිය කියන්නේ. ඒක නොකරුවොත් සමාධිය එන්නේ නැහැ. අනිමිත්ත කළොත් තමයි අනිමිත්ත සමාධිය. නිමිත්ත නොගත්තොත් තමයි අනිමිත්ත සමාධිය එන්නේ. අනිමිත්ත සමාධිය අපි තුල ඇති වෙන්නේ අර ද්වේෂ නිමිත්ත, රාග නිමිත්ත නොගත්තොත් තමයි. ගත්තොත් සමාධිය එන්නේ නැහැ. ගත්තොත් හිත කලබලයි. හිත නොසන්සුන්. ඒ ඒ වගේම අප්පනිහිත කළොත් තමයි අප්පනිහිත සමාධිය එන්නේ. ඒ කියන්නේ අර වැරදි විදිහට හිත යදවීම නොකොලොත් කෙරුවොත් සමාධිය එන්නේ නැහැ. නොකොලොත් සමාධිය එන්නේ. අප්පණි. ඒ වගේම ශුන්්‍යත. ශුන්්‍යත කියලා කියන්නේ අර ඒ දේ අනාත්ම විදිහට දකින. ශුන්‍යං කියලා කියන්නේ ශුන්‍යං අත්ේනවා අත්නීනවා කියලා එදා මම පැහැදිලි කරානේ කාරණේ. ඉතින් සමහර අයගේ ওই ප්‍රකාශනයම අපි උදාහරණයක් ගත්ත ප්‍රකාශනයක් නේ. ඉතින් අනිත් අයගේ ප්‍රකාශන අපිට 100ට 100ක් නිවැරදි කරන්න බෑනේ. අපිට ඕන හැටියට කතා කරන්න ඕන, අපි කැමති තැන කතා කරන්න ඕන, කැමති ස්වරයෙන් කතා කරන්න ඕන කියලා අනිත් එක්කෙනාගේ කතා බහ අපිට ඕන හැටියම හසුරුවා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඉතින් ඉල්ලලා ආයාචනා කරලා නේ එහෙම කියන්න එපා. මං කැමති නෑ එහෙම කියනවට ඉතින් මගේ හිත රිදෙනවා. කියලා ඔය ආයාචනා කරලා එහෙම කිව්වට එහෙම මිනිස්යන්ගේ ප්‍රකාශන අපිට ඕන විදිහට අපි කැමති විදිහට අපිට මනාප විදිහටම කරව ගන්න බෑ. එතකොට ඒවයි තියෙන්නේ අනත්ත් ලක්ෂණය. අනත්ත් ලක්ෂණය. ශුන්‍යං කියන්නේ ඒක. අත්ත අත්තනීය භවෙන් තොරයි කියන එක. ශුන්‍යං අත්තේනවා අත්තනීයන. අන්නේ ස්වභාවය මෙනෙහි කරොත් ශුන්්‍යත සමාධියේ. මෙනෙහි නොකරොත් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට වේදනාවේදී නිමිත්ත ගන්න යා. රාග නිමිත්ත ගන්න. පාටික නිමිත්ත ගන්න. විඥා නිමිත්ත ගන්න. වේදනාවක් ඇති වුණාම මේ විදිහට හිත යොදවන්නේ නැහැ. වේදනාව ආත්මයි කියලා ගන්න. එතකොටත් එතන ඔය ශුන්්‍යත අපනිහිත අනිමිත්ත කියන සමාධි තියෙනවා. ඒකත් ඔය එකම මතක තියාගමු. මේ වේදනාව විසින් ඇති කරන ගැටලුවෙන් මිදෙන්න අපිට ඒ ගොඩක්ම උපකාරී වෙන හොඳයි. මම හිතනවා මගේ සාකච්ඡාව උටකින් නිමා කරනවා. වේදනාව පිළිබඳ මූලික කතා බහ උතනින් අපිට නතර කරන්න පුළුවන්. නමුත් වේදනා එක්ක තවත් පැතිකඩක් අපිට මතුවලා එනවා. ඒ තමයි සංඥා කියන කොටස යම් වේදේති තං සංජානාති අපි බලාපොරොත්තු වෙනවා වේදනා සමගම ඒ පැත්තට මදක් අවධානය යොමු කරන්න ඉදිරි සාකච්ඡාවලදී. ඉතින් අපි දවසක් කර දවසක් දැනට සාකච්ඡාව තියාගෙන තියෙන අද 27 වෙනිදා ආයි අපි සාකච්ඡා කරන්නේ 29 වෙනිදා. ඉතින් මේ විදිහට අපි ඉදිරියටත් මේ සතිපට්ඨානය පිළිබඳ සාකච්ඡාව කරගෙන යමු. විශේෂයෙන් භාවනාවට ගන්න උත්සාහ කරන්න මේ දේවල්. හොඳයි. මම ඔතකින් මගේ සාකච්ඡාව නිමා කරලා වෙනද වගේම අපේ මේ ධම් සාකච්ඡාවට එකතු වෙලා ඉන්න නැත්තන්ට ප්‍රශ්න ගැටළු අදහස් ඉදිරිපත් කරන්න අපි අවස්ථාව සලසනවා. මම හිතනවා ඒ සඳහා කාලය ගැනීම සුදුසුයි කියලා. හොඳයි එහෙනම් අපි මේ පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ආදී දේවල් වලට යොමු වෙනවා. ඔව්. ඇහෙනවා. ශාන්හස මට මට මේ ලැබපු අත්දැකීමක් ගැන මම මේ අහන්න හදන්නේ. ඔව්. මම දැන් වේදනානුපස්සනාව හරියට මේ ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. ශාන්හස මගේ අතින් මේ මම දෙර කාර්යයක් පත් එකක් දීපේදී කියලා බස් එක කියලා මම වෙන කාර්යයකට ගියා. ඒ අවස්ථාවේදී බස් ආයෙත් නැවත බලද්දි බස් එකට ක්‍රොස් වෙලා තිබ්බ ටිකක්. නමුත් මම මේ අවස්ථාවේදී කලබලයට පත් වුණේ දේශාංශයට පත් වුණේ නැහැ. එතකොට මේ ඒ ගැන සත්‍යමත් වෙලා මේක හේතුවක් හින්දා වුණා කියලා සත්‍යමත් වුණා. ඒ අවස්ථාවේදී මේ ඇස් මේ ස්වාමීන් වහන්සේ මම මම අනිශ්චිත තත්ත්වය නේද මට තිබුණේ නැතුව මෙතන මේ මගේ ශක්තිමත් බව නැතිවීම නෙමෙයි නේද කාරණාවට උඹලා කියලා පොඩ්ඩක් දෙලගන්න කැමති. ඔව්. ඒ වගේම මේ දැන් ඒකට මම කලබල වෙලා යුරෝස් මැතික ඔස්ට්‍රේලියා කියලා කලබල වුණා නම් ඒකම නේද මගේ ශක්තිමත් බව පැවතුනේ නැත්තේ කියන එක මම පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඔව් මෙතන වැදගත් ඒ කාරණේ ওই වගේ දිනදා ජීවිතයේ සංසිද්ධිවලදී තමයි අපිට භාවනාව ප්‍රායෝගිකව කරන්න අවස්ථාව සලසා ගත යුත්තේ මෙතන එකක් තමයි අර අපි සතිය ගැන මෙතන මූලික ප්‍රශ්නේ මතු කරන්නේ එකක් තමයි අර බත අපි ලිපේ තියලා ඒ පිළිබඳව අපේ සතිය ටිකක් අඩු වෙලා තිබිලා තියෙන එතන. මොකද අපි මේ කාර්යයේ මුලමැද අග සතිය පවත්තලා නැහැ. පැවැත්වුවනම් බත රොස් වෙන්නේ නේද? <laughs> එතකොට ඒක අපිට ඒක අපිට පිළිගන්න වෙනවා එතන සතිය ටිකක් අඩු වුණා කියලා. හැබැයි මේ සතිමත් බව අඩුවීම නිසා ඇති වෙන අර අර ඇති වෙන දේ බත යම්කිසි ආකාරයකට රොස් වීමක් වෙලා ඒක තුලින් ඇතික ආපු දුක් වේදනාවේදී සිහිය උපද්දගත්තා. සිහිය උපද්දගෙන එතන පටිඝාංශයට ගියේ නෑ. ඒක ඊටාම වැදගත් දෙයක්. දැන් බතරොස් වීම වගේ නෙවෙයි තරහ කියන එක. බතරොස් වුණාම නම් බත ආයේ බත් ටික පැත්තකට දාලා ආයෙ ආයෙ ටිකක් ඕනනම් උයාගත්තා ඒක. නමුත් හිත රොස් වෙන එකනේ. හිත රොස් වෙන එක ඊට වැඩිය භයානකයි. ඒ නිසා ඔබතුමී හිත රොස් වෙන එක වළක්ව ගත්තා. බත රොස් වුණ එක ගමන් නැහැ. බුදුහාමුදුර අපට උගන්වන්නේ හිත රොස්. ඒ කියන්නේ රෝෂ පරුෂ වෙන එකනේ. පටිඝානුසයෙන් හිත රොස් වෙන එක වළක්ව ගන්න. ඒක වැදගත්. ආර්ය ශ්‍රාවකෙක් හැටියට ඔබතුමී කර ඒ කියන්නේ දක්ෂයි. අර ජීවිතයේ සිද්ධ වෙන කුඩා කුඩා අතපසු වීම් ඒවා ඉතින් අපේ සතිමත් බව අඩු වීම නිසා මොනවා හරි අපි කලබලයෙන් වැඩ කරනකොට ඒ වගේ දේවල් වෙනවා. සතර රොස් වෙන වගේ දේවල්. මිනිස්සු රොස් වෙනවා, බත රොස් වෙනවා, නොයෙක් රොස් වීම් තියෙනවා. රොස් පරොස් කියලානේ අපි කියන්නේ. ඉතින් ඒ වයිදී අපි හිත රොස් කරගන්නේ නැතුව හිත පරුස කරගන්නේ නැතුව කටයුතු කිරීම ඉතාම වැදගත්. මම හිතන්නේ ඒක තමයි ඉතාම වැදගත් අපි අර බතරොස් වීම ගැන කනගාටු වෙන්නේ. අපිට ඒක ඉතින් පොඩි පාඩුවක්. ඊට පස්සේ නැවත ආයි බත්තු යන්න වෙනවා. හරි එහෙම නැත්නම් මොනාරි ඒකේ බතේ නිසි රසය නැති වෙනවා. හරි මොනාරි දෙයක්. ඒකත් අපි හේතුඵල ධර්ම දැන් පුතු මේ කිව්වනේ ඒක හේතුඵල ධර්මානුකූලව තේරුම් ගත්තා කියලා. ඉතින් මේ තේරුම් අරගෙන හිතරොස් කරගත්තේ නැති එක හරිම වැදගත්. අන්න එතන තමයි තියෙන්නේ ආර්ය ප්‍රතිපදාව. ඒක අපි කාටත් වැදගත්. ඔබතුමීගේ උදාහරණ. බොහොම හොඳයි. ඒක ගරු ස්වාමීනි. මහත්තයා කතා කරන්නේ. ආ මේ ආඳුරනේ මේ දැන් ඔය සාමිස විරාමිස ඔය මේ අපේ ආඳුර පෙට්ටි කරා. ඔව්. ඒ ලැබෙන බින්දනය දැන් අපි ඉඳ ජීවත් වෙනකොට ජීවිතේ පවත්තන කරනකොට මේ දැන් පදේ එක එක යාමක් එක්ක ඒ මාත්‍යාට නිතරම කේන්තියෙන් ඉන්නේ. මොකද ඒ මාත්‍යා උන්ට පොලිටියක් හද කරනවා. ඒ මාත්‍යාට මේ ඉදිරියතාව බඩු පිළ ගණන් යනවනේ. හ්ම්. එතකොට බඩු පිළ අඩුයි කියන අඩුයි කියන එක අපිට අම්බ ගෙවීමත් එක්ක සුඛයක්. හ්ම්. සුඛ වේදනාවක්. ඒක බඩු පිළ ගණන් යනවා කියන එක දුක වේදනාවක්. එතකොට ඒකට බාලාමේ යොමුකයි ඒ මාත්‍රයට මේ දේශාංශ වෙනවා. විතරම දේශපාලනඥයන්ට වයින්නවා මේ පාලකයන්ට වයින්නවා විතරම තරහයි ඉන්නේ. මම හිතනවා විලාවක් කියන්නේපත් අපිට ඔය මේච්චවල ගණනවා බඩු පිට ගණන යනවා ටිකක් අපහසුතාව ජීවිතේ බලත් වීමේදී. වීමේදී. ඔව් එතන ඇත්ත වශයෙන්ම මේ දුක්ඛ වේදනාව ඇති වෙන එක ස්වභාවිකයි. ඒ කියන්නේ දුෂ්කරතාව කියලානේ අපි ඒකට කියන්නේ. දුෂ්කරතාව ඒ කියන්නේ බඩු මෙල වැහිවීම හරි අපි ඔය වගේ ආංශ පිළිබඳ ඇති වෙන తත්වය දුෂ්කරතාව ඒ දුෂ්කරතාවේදී අර අර කලින් මහත්මිය ප්‍රකාශ කළා වගේ අපි සිහිනුවන උපද්ද ගන්න ඕන අර දේශ පටිගානුසය ඇති කර නොගෙන කටයුතු කිරීම. ඉතින් පටිගානුසය ඇති කර ගැනීම තමන්ට පාඩුවක්. තමන්ට හානියක් ඒක තමන් අකුසලයටපත් වීම. ඒකයි. අපි භාවනාවේදී ඒකයි ඉස්සරහට ගන්න ඕන අර අර දේවල් අපිට ඉතින් 100ට 100ක් අපි කැමති විදිහට බඩු මිල පවත්ව ගන්න බෑනේ. බඩු මිල කියන එක අපි කැමති අඩුවෙන් තියෙනවනේ. නමුත් ඉතින් අපි කැමති විදිහටම පවත්ව ගන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන මේ වෙනස් වීම බඩු මිල හෝ පුද්ගලයෝ හෝ පුද්ගලයන්ගේ ගතිගුණ හෝ මොනවා හරි මෙතන වෙනස් වීමක් නේ සිද්ධ වෙන්නේ. ඒ වෙනස් වීම තුළ අපිට දුක්ඛ දුෂ්කරතා මතුවලා එන එක ඇත්ත. ඒක බොරු නෙමෙයි. දුක්ඛ වේදනා ඇති වෙන්නේ. ඒක අපි එතන පටිඝාංශය නොවි ඉන්න එකයි දක්ෂකම ආරිසාවගේ. අනිත් පැත්තේ අපි හිතමු බඩු මිල අඩු වුණා කියලා. එතකොට සුඛ වේදනාවනේ ඉන්නේ. ඒක සුඛ වේදනාවට රාගාංශය වෙන්න අවශ්‍යත් නැහැ. ඉතින් ඒ විදිහටයි අපි ඒක දකින්නේ සහ හසුරවා ගන්න. හොඳයි. තවත් මහත්මියක් කතා කරන්න උත්සාහ කරන්නේ. නන්දමෙනිකි මහත්මිය වගේ මම හිතන්නේ යම් කිසි අවස්ථාවක් නොදේ. ඒ කියන්නේ නොසිතු නොසිතු නොසිතු අවස්ථාවක ළඟම හිතවතුකේට ඒගොල්ලන්ටම යහපතක් කරන්න ගිය අවස්ථාවකදී සතු ගොරෝසු වචනයක් විකුස්සීමේදී පතුලේ ආවව මට දැනුණා මගේ දුක්ත්ම සංසුන් වුණා ස්වර්ණාට ඒ දුක සංසුන් කර ගැනීමට බොහොම අමාරු වුණා ඉතින් එතෙන්දී මම ආයෙම සිතුවා සමහර වෙලාවට මගේ කියන මේ හැඟීම නිසානේ මට මේ පටිකය ආවේ එහෙම කියලා තමයි හිත මේ සංසුන් කරගන්න උත්සාහ ගත්තේ ඒකට විසඳුමක් දෙන්න ඕ දැන් ඔබතුමී හිතපු විදිය හරි ධර්මානුකූලව දැන් අපි අර සාමාන්‍යයෙන් ගොඩක් සමීපය අපේ ජීවිතේට ගොඩක් හිතවත් අය ජීවිතේ දැන් ළඟින් ආශ්‍රය කරන අපිත් එක්ක එකට කටයුතු කරන අයගෙන් එහෙම වචනයක් කියවුනාම අපිට ඇති වෙන අර දුක්ඛ වේදනා ගතිය වැඩි. මෙච්චර මේ අපි ගැන දන්න කියන මිනිස්සයා මට මෙහෙම කිව්වා මේ මම උදව්වක් කරන්නයි ගියේ වැරද්දක් කරන්න නෙවෙයි. එහෙම කරන්න ගිහිල්ලත් මට මෙහෙම කිව්වා කියලා අර දුක ඇති වෙන මානසික පීඩනය මනෝ සංපස්සජං අසාතං වේදිතං කිව්වේ ඒක මානසික පීඩනේ වැඩි ටිකක්. හැබැයි ඒ වගේ වෙලාවක ඔබතුමී කිව්වා වගේ අර මට ඇයි එහෙම දුක්ඛ වේදනාවක් ඇති වුනේ කියන එක අපි ටිකක් මෙනෙහි කරලා බැලුවොත් ඔබතුමී කිව්ව දේ හරි. අර මමත්වය. අපි ඔකට සක්කාය දිට්ඨි කියලා කියනවා. ඉතින් මමත්වයේ තියෙන මට මට මෙහෙම කිව්වා. එහෙමනේ. ඔක අපි මම කේන්ද්‍ර කරගෙනනේ ওই සක්කාය දිට්ඨිය නිතරම මේ භාවිත වෙන්නේ දැන් ඔය සක්කාය දිට්ඨිය තේරුම් ගන්න හරි ලේසි අපේ විභක්ති හත විභක්ති හතක් තියෙනෝනේ අපි ওই නාමපද වර්ණනකොට. ඉතින් නාමපදයකදී මම මම මට මගෙන් ආදී වශයෙන් විභක්ති වල තියෙන. ওই විභක්ති වල කියවෙන්නේ සක්කාය දිට්ඨිය. මට කිව්වා නේ මේක මගේ මං කැමති විදියට මට ඕන විදියට මං අකමැති විදියට ආදී වශයෙන් මට මෙහෙම කිව්වා ආමන්ත්‍රණේ මගේ මේ දේ නැති වුණා ඉවත් වීම මට මෙහෙම වුණා නේ මාව මේ தത്വයට වැටුණා ආදී වශයෙන් කියලා අර මේ පංචස්කන්ධය මමත්වයෙන් අරගෙන ඉන්නකොට අපිට කවුරු හරි මොන හරි කිව්වම රීදෙනවා. ඒ රිදිල්ලට තමයි මේ දුක්ඛ වේදනා කියන්නේ. ඉතින් දෙදුනම ඕන්න ඉතින් පටිගාංශේ එන්න ඉඩ තියෙනවා. ඔබතුමීම කිව්වා මේ අවස්ථාවේ ටිකක් හිත මේ හිතට තරහකුත් ආවා කියලා. ඇත්ත තමයි. ඒ වෙලාවේ ඒක සතිමත් වුණොත් අපි දිනු. අර ඒකයි කිව්වේ දුක්ඛං වේදනං වේදියමානෝ දුකක් විඳින මොහොතේ එතන හොඳට සිහි ඇත්තෙක් වුණොත් සතිපට්ඨානය කරගත්තොත් සිහිය පිහිටුවා ගත්තොත් ආන් අපිට පුළුවන් වෙනවා පටිඝානුසේ වළක්වන්න. පොඩ්ඩක් ආවත් අනුසේ මට්ටමින් ආවත් වීතික්කම පරිඋත්ථාන නොවුනොත් එතන ලොකු දක්ෂකම. ඊළඟ අවස්ථාවේ අනුසය නොවෙන්න කටයුතු කරන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි භාවනාවේදී එක සැරේට ප්‍රතිඵල ලැබෙනවායි කියලා බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. අඩුම ගානේ අපි මේ වේදනාවේදී සිහිය පවත්වාගෙන අපි අපේ අපිට ඇති වෙන මේ අනුසය ධර්ම දකිනවනම් ඔය කියපු විදිහට ඒක ඒක ලොකු දියුණුවක් භාවනාවේ. මම දැක්ක මට තරහ ගියා. මට ඒ වෙලාවේ තරහ යනවා මට දැනුණා. මම දැක්කා. අන්න එතන ලොකු දියුණුවක් තියෙනවා. සමහරුන්ට තරහ යන බව තරහ ගිය බව දැක්කෙත් නැහැ දැනුනෙත් නැහැ. එයත් හොඳටම රණ්ඩු වෙලා ගහ බැනගෙන ඔක්කොම යෝරුනාම ඒත් දන්නේ නැහැ. ඔයාට තරහ ගියා නේද කියලා ඇහුවම ඒත් කියන නෑ නෑ මට තරහ ගියේ නෑ කියලා කියන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම බලපුවාම අපි මේ වෙලාවේ හොඳ සීනුවණින් යුක්ත වුණොත් අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේ අපිට ප්‍රකට වෙනවා. පේනවා, දැනෙනවා, තේරෙනවා, හැඟෙනවා. මාව ටිකක් කලබල වුණා නේද? මට දුකක් ඇති වුණා නේද? මම මෙතෙන්දී ටිකක් තරහ ගත්තා නේද කියලා. ඒ දැනීමම ඒ ඒක දැනුණා නම් එයා ආර්යෙක් වෙනවා. එයා ආර්ය තත්ත්වයටපත් වුණා. ඇයි? Tamange ඇතුළ දැක්කනේ. මේ ආර්යව තමන්ගේ අභ්‍යන්තරයේ දකින්න ඇතුළ දකින්න ඇතුළ දකින්න කෙනාට ඇතුළ සුද්ධ කරගන්න පිරිසිදු කරගන්න පුළුවන් ඉතින් අපි මේ වේදනානුපස්සනාවේදී අපිට උගන්වන්නේ ඉතින් අපි නිතරම මගෙන් ඇහුවේ ඔබතුමී ඒකට උත්තරයක් ඇතුළ දකින්න බලමු උත්සාහ කරමු ඒක තමයි කරන්නේ මේ වගේ අවස්ථාවක ඇතුළෙන් තමයි මේකේ මතුවලා එන්නේ රාගානුසේ හරි පටිගානුසේ හරි නිකන් ඇලෙන ගැටි අපි හිතමු ඕකේ අනිත් පැත්ත කියලා අපිට කියන්නේ බොහොම ආදරණීය විදියට, ලිංගතු විදියට, ගෞරවනීය විදියට කතා කරුවොත් ඔන්න ඉතින් අපිට එයා පිළිබඳව ඇතුලෙන් සියුම් මනාපයක්, කැමැත්තක්, රුචියක්, රාගානුසයක් එන්න පටන් ගන්නවා. ඕක දවස් එක දවස නෙවෙයි, දවස් 3-4ක් කෙරුවොත් එක දිගට නේ? කොහොම වෙලානේ සමහරුත් එක්ක අපේ සම්බන්ධතා ඇති වෙලා තියෙන්නේ නේ? ඉතින් අපි එතෙන්දි දැක්කොත් ඔන්න මට රාගානුසය වෙනවා. ඔන්න මට මේ පුද්ගලයා කෙරෙහි මනාපයක් ඇති මේ වචනෙට මනාපයක් එනවා ඇතුලේ. බැඳීමක් ඇදීගෙන එනවා කියලා දැක්කනම් අන්න එතන භාවනාව තියෙන. එතන ආර්ය ගුණය තියෙන. අපිට ඒ රාගානුසය වළක්වන්න පුළුවන්. අතෙන්දි පටිඝානුසයත් වළක්වන්න පුළුවන්. ඉතින් අපි සතිමත් වෙමු. උදා උස්තරේ නම් සිහිනුවණින් යුක්ත වීමමයි නේ නැත්නම් පිළිතුරක් නැහැ. මම හිතන ඒක තමයි උත්තරේ. සබස්සන්නයි. කියන්න ඇහෙනවා. ඒ සිදුවීමම ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම නිවැරදි අවස්ථාවක අපෙන් ඒ දේ අපි නිවැරදි නම් ස්වාමීන් වහන්සේ ඒ දේ නිතර නිතර වෙන්න ස්වාමීන් වහන්සේ අපි ඒ තලත්තාට ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දීම තුලත් එයා ඒක පිළිගන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ වහන්සේ කිව් විදියට අපි ඒක ඉදි මේ ප්‍රේක්ෂාවෙන් අපි ඉන්න එක තමයි ස්වාමීන් වහන්සේ මේ කල යුත්තේ කියලා තමයි මට වැටහුනේ ස්වාමීන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ඔව් ඒක හරි ඇත්තටම අර ඒ කියන්නේ අර ඔබතුමී කතා කරන්නේ අර අනිත් අර හිතවත් කෙනා. එතකොට අර අනිත් අපිට මේ වචන පාවිච්චි කරන කෙනා සමහර විටින් නිතර නිතර රළු වචන, හිත් රිදෙන වචන ඉතින් පාවිච්චි කරනවා. ඉතින් අපි කියලා දෙනවා මේ මෙහෙම කියන්න එපා මෙහෙම කිව්වම හොඳ නෑ ඒක සුදුසු නෑ කාගේ වුණත් හිතරි දෙනවා මගේ වුණත් හිතරි දෙනවා කියලා කියලාද සමහරව ඒක ගණන් ගන්නෑ ඉතින් අපි එතෙන්දී අර ඔබතුමී කිව්වාගේ ඉතින් උපේක්ෂාවට යනවා හැර වෙන කරන්න දෙයක් නෑ උපේක්ෂාව කියන්නේ මහා ගැඹුරු කුසලයක් මම අර මුලදී කිව්වනේ ඉතින් මෙයාගේ හැටි මෙහෙමයි මෙයාට මේ දුර්ගුණය මේ අඩුපාඩුව හදාගන්න බැරි කෙනෙක් අසරණ කෙනෙක් ඉතින් එයා පව් කරගන්නවා අපරාධේ අපිට ඒව තේරුම් කරලා දෙන්න පුළුවන් ඉතින් ඔයා මෙහෙම වචන පාවිච්චි කිරීමෙන් අනිත් අයගේ හිත් රිදවීමෙන් ඔයා පව් කරගන්නවා ඔයා අකුසල් කරගන්නවා ඒක කරගන්න එපා කියලා අපිට තේරුම් කරලා දෙන්නත් පුළුවන් අනිත් එක්කෙනාට අවබෝධ කරලා දෙන්න පුළුවන් වටහලා දෙන්න පුළුවන් අපේ යුතුයකම ඒක හැබැයි සමහරව ඒක තේරුම් ගන්නේ නැහැ, අවබෝධ කරගන්නේ නැහැ. අනිත් අයගේ හිත් රිද්දනවා, අනිත් අයට දුක ඇති කරනවා, දුක් වේදනා ඇති කරනවා. ඉතින් අපි අන්තිමට තේරුම් ගන්නවා මෙයාට මේ අඩුපාඩුව හදාගන්න බැරි කෙනෙක්. ඉතින් මොනවා කරන්නද? මම මේ අඩුපාඩුව මැත්තේ මම අකුසල් හදාගන්න නැතුව ඉන්නවා. අන්න අපි ප්‍රඥාවන්ත වෙනවා. අන්න අපි ඉවසන කෙනෙක් වෙනවා. එතකොට උපේක්ෂාවේ තියෙනවා ප්‍රඥාවන්තකමයි ඉවසන ගතියයි අකුසලය හදාගන්න නැති ගතියයි. ඔය තුනේම එකතුවට තමයි උපේක්ෂා කියලා කියන්නේ. ඊටාම ඉහළ කුසලයක් උපේක්ෂාව කියලා කියන්නේ. ඔහි නිකන් මේ ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි උපේක්ෂාව කියන්නේ. අවබෝධයෙන් යුතුව තේරුම් අරගෙන අපි ඒකට මුහුණ දෙනවා අපි කෙලෙෂය හදාගන්නේ නැහැ. අපි ඒක ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඉන්නවා. ඒ වගේම ලොකු ඉවසීමක් තියෙනවා. කන්ති කියලා අපි කියන්නේ කන්ති කන්ති ශාන්ති ඉවසීම කියන එක. අර අර කටුකත්වේ දරා ගන්නවා. දරාගන්නේ අවබෝධේ. අවබෝධේ. සමහරව ඉතින් ඕකට මතු පිටින් බලලා කියනවා එයාගේ එයාගේ මේ නෝන්ජල්කම කියයි. එයාගේ නිවටකම කියයි. ඔය කියන ඕන එකක් අහගෙන ඉන්නවා. කියලා කියයි. ඒකට අපිට කමන්නේ. ඒ මතු පිටින් කෙනෙක් දකින්න. අපි ඉන්නේ උපේක්ෂාවේ. අපි ඒ දැනත්තට තේරුම් කරලා දීලා තියෙනවා. එයාට එකෙන් පවක් සිද්ධ වෙන බව කියලා දීලා තියෙනවා. බොහොම සංසුන්ව. දැන් අපි දන්නවා එයාට ඒ දුර්ගුණේ දුරු කරගන්න බැරි බැරි කෙනෙක්, ඒ තරම් ආත්ම ශක්තියක් නැති කෙනෙක්. අවාසනාවන්ත මිනිස්සේ. ඉතින් අපි මොකටද මේ අවාසනාවන්ත මිනිස්සයා අල්ලගෙන අපිත් කෙලෙස් හදාගන්නේ? අන්නේ අවබෝධය තුලයි අපි එතනයි උපේක්ෂා. උපේක්ෂාවෙ ඉන්න කෙනා දිනු. මේ ප්‍රශ්නේ දිනුම් කෙනා අය. අනිශ්චිත කෙනා උපේක්ෂාවෙ ඉන්නවා කියලා කිය. දැන් මම හිතනවා අපේ ධම්ම හමුවට අපි යොදාගත්ත කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධම්ම හමුව නිමා කරන්න කැමතියි. අපි සතිපට්ඨාන දේශනාවේ වේදනානුපස්සනා කොටසයි කලින් සාකච්ඡාවේදීත් මේ සාකච්ඡාවේදීත් අපි අවධානයට ගත්තී. ඉතින් හුඟක්ම අපි භාවනා පැත්තට යොමු වෙන්න ඕනේ. සිහි නුවණින් යුක්තව විඳින්නෙක් බවට පත් වෙන එක. දැන් මේ වේදනාවේ ස්වභාවය ඉතින් දුක්ඛ වේදනා මගහැරීම සහ හිතාමතා තමන්ගේ ජීවිතයේ දුක් වේදනාවන් කැඳවා නොගැනීම සාමාන්‍යයෙන් ආර්ය ආර්යයන්ගේ ලක්ෂණය. නමුත් ආර්යෝ දන්නවා දුක් වේදනාවක් ඕනම වෙලාවක අපේ ජීවිතයට කඩා වදින්න පුළුවන් කියලා. ඒ අවබෝධය තුල ඉන්නේ. ඒක නිසා අපි අර අර මෝඩ වැඩ දෙක කරන්නේ නැහැ. ආර්ය වුණාම හිතාමතා අපි දුක් වේදනා අපි කරා කැඳවගන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්න අපි දුක්ඛ වේදනාවේදී සිහිනුවන උපද්දගෙන කටයුතු කරනවා. පටිඝානුසයට වැටෙන්නේ. සුඛ වේදනාවත් සාමාන්‍යයෙන් අපි ජීවිතයට අවශ්‍ය කරන පහසුකම් ටික එකතු කරගත්තට මේ අර පහත් ගණේ කාම සුඛයන් පසුපස හඹා යන අය නෙමෙයි. ඒ සුඛ වේදනාවන් පස්සේ හඹා යන්නේ නැහැ ආර්ය වුණා. හැබැයි නිරාමිෂ සුඛයට වැඩි බරක් දෙන්න ඕන. නික්කම්ම සුඛ, පවිවේක සුඛ, රූපසම සුඛ, සම්බෝධ සුඛ කියලා මම ඉදිරි සාකච්ඡාවකදී ඒවා ඩිංගක් පැහැදිලි කරන්න. මොකද මේ වේදනාවේදී සුඛ වේදනාවට තමයි අපි හුඟක් බර. ඉතින් බුදුරජාන් වහන්සේ ඒක නිසා අපිට මේ කාම සුඛය කාම සුඛයෙන් ඉවත් වෙලා නික්කම්ම සුඛ, පවිවේක සුඛ රූප සමසුඛ සම්බෝධ සුඛ කියලා සුඛ හතරක් දේශනා කරලා තියෙනවා. ආර්ය සුඛ කියලා ඒවා කියන්නේ. ඒක දග්ගම් බික්කවේ යදිදන්. මේ වයින් මේ සැප වලින් උතුම් සැප. ඒකට අපි සැප සොයාගත යුතු අය ආර්යෝ කියලා කියන්නේ මේ ප්‍රතිපදාව යන අය. ඉතින් අපි ආර්ය සැපේ ඒක නිසා එකතු කරගන්න ඕනේ. හැබැයි මේ සැප දෙකේදීම ඇලෙන්නේ ඇලෙන්නේ සහ ගැටෙන්නේ නැහැ. ඊළඟට අදුක්කම සුඛාවේදී අපි මුලා වෙන්නේ නැහැ. ඒක ඉන්දනයක් ඇති බව, නැති බව තුල ඉන්නකොට. පිනවීමක්, පිළීමක් නැති බව තුල ඉන්නකොටත් අපි සීනුවණින් ඒ තුල ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මේ භාවනාවේදී අපි ඇති කරගන්න කුසලය මේ අනිශ්චිත විහෙරණය. ඒ කියන්නේ අර උපේක්ෂාව. රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියන තුන ඇති කර නොගැනීම. ඒකයි අපේ ප්‍රතිපදාව. හොඳයි එහෙමනම් අපි අදට අපේ සදාම් හමුව හිමා කරනවා. වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සාසම්බන්ධ වුණු ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ නිමාසලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර සියලුම දෙනාට මේ ධර්මාවබෝධය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිෂේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිස්ථානයේ පරමාර්ථයේ යුතුව අදත් අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.